කැමැතිද ඒක සභාගත කරන්න? දෙන්න මයික් එක දෙන්න. මට දැනගන්න ඕනේ තමන් කරගෙන යන විදියේදී එතන එතන මතුවෙන සතිය බලාගෙන ඉන්නකොට ආනපනේ බලාගෙන ඉන්නකොට සතිය වැඩෙනවා. බල කැවෙනවා ඉදිරියට යනවා කියනට සාක්ෂි මොනවද? Taman එහෙම විනිශ්චයකට එන්නේ මොන වගේ දෙයක් පදනම් කරලාද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සතිය කොයි වෙලේවත් නැති වෙන්නේ නැහැ. චිත්‍රයක් වගේ ශරීරය තුල ඕනෑම දෙයක් සිදු වෙන්න ඒකත් දරා ගැනීමෙන් සතිය පෙන්වු කරගෙන ඇතුළට ඇතුළට ඇතුළට ගිහිලා යාන්තම් දැනෙන ගතියෙත් එතනත් සතිය ඒකක් තියෙනවා ඒ අතරේ සමහරක් වෙලාවල් වලට දරා ගන්න බැරි වේදනාවක් එහෙම කය රිදුම් එනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇටකටුවස්සෙන් හන්දියස්සෙන් මස් ඇතුලෙන් මුලදි මුලදි ඒක එනකොට ටිකක් නැගිටලා ගියා. දැන් කාලේ කාලේ ටික ටික වැඩි කරමින් ඉන්නකොටත් ඉන්න පුළුවන් බැරිම අවස්ථාවේ දෙපාරක් විතර තුන් හතර පාරක් විතර සිදු වෙලා කකුල පොඩ්ඩක් එහාට කරලා ඒ කියන්නේ මේ වේදනාව දැනෙන්නේ වැඩි වෙමින් එනවා ඇඟේ අර ගින්දල් නැගිනවා වගේ අයින් කකුල එහාට කරපුවම පුදුම මේ නොතේරෙන හරීම මේ ඇඟේ මේ ශරීරයේ කියන්න බැරි විස්තර කරන්න බැරි පුදුම සනීපයක් දැවුණා. එimhe තුන් හතර පාරක් වුණා. ස්වාමිනාස් මට පොඩි පටලැවිල්ලක් තියෙනවා සමහරක් අවස්ථාවල දැන් මට හැම වෙලෙම නාසිකාවේ එළියෙන් මේ සතිය හුස්ම ඒක හැම වෙලෙම තේරෙනවා සමහරක් අවස්ථාවලදී එහෙම තේරෙන අතරේ එතනක් දැනෙනවා මේ ශරීරෙන් හුස්ම අරගෙන ඒක නිකන් ගන්නවා වගේ දැනෙන්නේ මුළු ශරීරයෙන්ම උඩ ඉඳන් අරගෙන පිට කරනවා ඒක ඊට පස්සෙත් ඒක දිහා බලන් ඉන්නකොට ඒකත් හිමිට කෙටි වෙලා නතර වීමක් එනවා. ඔය දෙක මාරුවෙන් මාරුවටත් යනවා. ඒක ඇතිවීමෙන් නැතිවීමෙන් දකිනවා. ඔබ වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදී ඒක නිකන් මට කිව්වා හා සමානවත් දැවුණ ස්වාමීන් වහන්සේ කියන්නේ සතිය කොහේ හරි ඇතුළට ගිහිල්ලා හැංගිලා යාන්තම් දැනීමකුත් තියෙනවා. ඒ අතරේ ශරීරයේ කොහෙද කියලා හිතාගන්න බෑ අර හත්වීම් වේදනාව ඒ වගේ දේනුත් දැනෙනවා. ඒවත් බලන් ඉන්න පුළුවන්. මට පොඩ්ඩක් ඔබ වහන්සේ ගොඩාක් දේශනා වලට මම සවන් දීලා නැහැ ස්වාමීන් වහන්සේ. අර මට 100න් හොඳ 100න් සතියෙන් හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ අයත් ශරීරය ඇතුළට යන දන ඒක ටිකක් අපහසුයි. ඒක මං අද දවසේ පුරුදු වෙලෙම කරන්න. මම බලන් හිටියේ මට ඉබේ දැනෙන කොතනද දැනෙන්නේ එතන බලන් හිටියු දෙය කෙරුවේ ස්වාමීන් වහන්සේ. මේ දෙක දැන් මට පැටලුණා වගේ වුණා. මේකේ තමයි රචනයේ මුල් කොටසේ කියලා තියෙන්නේ අනපනේ නේන තැන බලාගෙන සතිය වර්ධන එක සහ අරමුණේ ඇතුළට කිඳා බැහිම සඳහා විනිවිදීම කියන දෙක පටලවිලයි ওই විස්තර කරන හදන පටලවිලයි දෙකම එකයි නමුත් නිකං හිටියත් ওই කියන කට උතරේ හැටියට එහෙම නැත්නම් අරමුණට හොඳට කිමිදෙන්න උත්සාහ කරත් එනකොට අර වාහන නැති පාරක එළව ඩ්‍රයිවිං කරනවට වැඩිය වාහන ගොඩක් තියෙන තැනක ඩ්‍රයිවිං කරන්න ගියාම කොහොමවත් මානසික ආතතියක් එනවනේ. ඒ වගේ දැන් හිත පුරුදු වෙනවා. ඒ කාර්මුණක ඉන්න ගමන් අනිකුත් අරමුණු වලින් කරදර කරගන්නෙත් නැතුව නමුත් අඩු ගන්න අරමුණ නම් කරන්න පුළුවන්. ඒ අරමුණේ සතිය පිහිටවන්න පුළුවන්. එතකොට මෙහි සම්පූර්ණ ආනාපානේ සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට විවිධාංගීකරණ වෙන්න හදනකොට සතිය එහෙම නැත්නම් අතුයිති වීදී හැදෙනකොට අර තනි පෙතේ යනවා වගේ නෙවෙයි. ඉතින් ඒක මේ මෙනෙහි කිරීම නිසාත් වෙන්න පුළුවන්. සතිය එක දිගට වැඩනකොට ඇතුලෙන්මත් වෙන්න පුළුවන්. මේක වෙහෙසක් කියන නෙමෙයි ගන්න තියෙන්නේ. මේ සතිය හොඳටම පිහිටලා දැන් පිට දේවල් ගැන අතීත අනාගතය ගැන සද්ද ගැන මොකක්වත් නැහැ මොනවා තිබුණත් කයේ නැත්තම් වර්තමානයේ හිත පිහිටලා තියෙනවා ඉතින් මේ හරහා තමයි අපි දුක කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් ওই සතියේ කර්මණක පිහිටවගෙන පැත්තකටලා ඉන්න පුළුවන්. නමුත් ඒකේ කිසිම කෙලස් කැපීමක් හෝ ඇති හැටි තේරුම් ගැනීමක් නැහැ. දැන් ඔය යන්න හදනවා. ඒකට හිත පස්ස ගන්නවා. මේක අර තිබිච්ච ditta dhamma sukhe වෙනුවට හිත මේ ව්‍යවෘත වෙනවා වැඩි, වෙහෙත වැඩි, දරතය වැඩි, දැවිලි තැවිලි වැඩි. නමුත් මේක දරා ගන්න පුළුවන් නම් ඒ කාගෙන ගිහ යෑමෙන් තමයි සතිය සම්පජඤ්ඤයක් බවට නැත්නම් සිහිය සිහි නුවණක් බවට පරිවර්තන වෙන්න හදාගන්න. ස්වාමීන් වහන්සේ එහෙම ඉස්සෙල්ලා මුලදි මම එහෙම කරගෙන හිටියා ස්වාමීන් වහන්සේ මට ඕන දෙයක් තියෙද්දි ඒ සතියේ තියෙන ගමන් අර චිත්‍රයක් ඇතුලේ එක තැනක සතිය තන හැම තැනටම සතිය পায়නවා. ඒ අතර හැම දෙයක්ම බලන් ඉන්න පුළුවන් ගතියක් දැවුණා ස්වාමීන් වහන්සේ. මට පොඩි පටලැවිල්ලක් වුණා ස්වාමීන් වහන්සේ. මම ගොඩාක් එච්චරම ලොකු කාලයක් භාවනා කරපු එක්කෙනෙකුත් නෙමෙයි. පටලැවිල්ලක් දෙනවා ස්වාමීන් වහන්සේ. ආපහු අර විස්තර බලමින්ම යන්න කියපු නිසා ඒකයි අනිත් එක ස්වාමීන් වහන්සේ මට එක සැරයක් තව තැනක පටලැවිල්ලක් දෙනවා ස්වාමීන් වහන්සේ. අර ඉදිරියෙන් දැනෙන හුස්ම රැල්ලත් එක්ක එක වෙලාවකට මේ සමහරක් වෙලාවට සිවු වෙනකොට මේ එතන ඒ සිරුර ඒ හුස්ම රැල්ල නැති වෙගෙන යනකොට සිරස් අතට උඩ ඒ කියන්නේ උඩ පල්ලෙහා ඉඳන් උඩ අතට ඇවිල්ලා ඒකත් නැති වෙලා යනවා ඒක මාරුවෙන් මාරුවට යනවා හැබැයි ඒ දෙක එකපාරටත් පේන වෙලාවල් එනවා ස්වාමීන් වහන්සේ එකපාර පේන වෙලාවට මට මේක අල්ලන්න බෑ කොතනින්ද මේක අල්ල ගන්න ඕනේ කියලා හැබැයි එකපාර පේුණාට පේන වෙලාවට වැඩිපුර මේ නාසිකා එතන ඒ අර හැම වෙලේම දැනෙන හුස්ම රැල්ල ඒ කියන්නේ ඒක බොහොම කෙටියෙන් දැනෙන ස්වාමීන් වහන්සේ වේගෙන් වේගෙන් දානවා මුලමෙද හොයාගන්න බැරි අවස්ථාවල් දැනෙනවා හැම වෙලේම එක කම්පන ඒක වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම දැකලා තියෙනවා මීට ප්‍රථම කීප සැරයක්ම නින්දක් නින්ද නෙමෙයි ඉස්සරහට ගැස්සිලා ඒක පටන් ගන්නවා ඒක යනවා ඒක ආපහු වෙනවත් දැකලා එතනින් හිස්තන කියලා තවත් හිස්තනකට දැකලා තියෙනවා ඒක සෑහෙන වෙලාවක ඉඳලා සිනහ ස්වාමීන් වහන්සේ ටිකක් පැටලිලි සහිතයි ස්වාමීන් වහන්සේ. මේ කිසිම පටලවිල්ලක් නැහැ. මේක තමයි මේ තියෙන දේ හැලහැප්පෙනවා, අනිත්‍ය වෙනවා, පෙරලෙනවා, විපරිණාම වෙනවා. ඉතින් මේකට බය වෙන එක තමයි කෙලස් වල හැටි. මේක තමයි මායя බය. එයා කියන්නේ මේ නිට්ටිය සුඛ සුබ එහෙම තියෙන්න ඕනේ. මම දන්න ක්‍රම වලට තියෙන්න ඕනේ. නෑ ස්වාමීන් වහන්සේ. එහෙමත් නෙමෙයි. මට සමහරක් වෙලාට තේරෙනවා මේක මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන එක දුක තේරෙනවා. වෙනස් වෙන එක තේරෙනවා මොකක් හරි ධර්ම දේශනාවකින් සාමෙන් සමා වෙන්න වහන්සේ මට මට තේරෙන විදිහට කිසිම පටලවිල්ලක් නැහැ භාවනා ඉදිරියට යන්න හදනවා ඒකට කකුල් මාට්ටු දාන්නයි හදන්නේ ඕකට ඕම යන්න අරින්න ඔයිට වැඩිය පටලවිලි වෙනවා පටලවිලි කියන්නේ වෙහෙසකම් මතුවෙනවා නමුත් ඒක මේ ජරා දුක, ජාති දුක, ව්‍යාධි දුක තරම් අමාරු නෑනේ. ඒ නිසා මේ වගේ වෙහෙස එනවයි කියලා කියන්නේ Taman බලාපොරොත්තු නැතිව ඒ කියන්නේ හොඳට සතිය පිටලා තියෙන විපස්සනාක් වැඩෙන්න හදනවා. මෙව කාගෙන ඉන්න පුළුවන්ද කියන එක විතරයි එකම ප්‍රශ්නේ. කාගෙන ඉන්නගෙන අතප්පයක් කඩාගෙන තු යන්න පුළුවන්. යන්න පුළුවන් නම් ඕව කතා කරගෙන ඉන්න දේවල් නෙමෙයි මේ වගේ බරපතල ගමනකදී අරගත්ත ගියා. ඒ නිසා මට නම් පේන්නේ මේ සතිය විවිධාංගීකරණ අතුවිති විහිදලා වැඩෙන්න හදනවා. එතකොට අර මේ ඒකාකාරී ක්‍රමයට සහ විවිධාංගීකරණ වීම කියන දෙක පැටලවිල්ලක් කරන්න හදනවා. මේක පැටලවිල්ලක් නෑ. ඒකාකාරීකම හැදිලා ඒක කල්ැල්ලුවාට පස්සේ ආතුයිති වීදි වැඩෙනවා. ඒ වැඩෙන එක අපිට ඕන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ අපිට තියෙන්නේ මේ වර්ධණයට සැක උපදවන්න එපා. කකුල් මාට්ටු දාන්න එපා. බොරුවලවල් කපන්න එපා. කාය ජීවිත নিরপেক্ষව එහෙම යන්න ගියාම තේරෙනවා ඒ වගේ මල් පැන්නිලි ඉරි පැන්නිලි කීපයක් පන්නලා තමයි මේ ධර්මයේ මොකද්ද කියලා තේරෙන අපිට තේරෙන පාරකින් නෙවෙයි එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ක්‍රමයකට නෙවෙයි ධර්මය අවබෝධන. ඒක 100%ක්ම විශ්වාසයි. අපි බලාපොරොත්තු වෙනවා නම් ක්‍රමයක් ඒක මිත්‍යා දෘෂ්ටියක්. බලාපොරොත්තු නොවන තැනට ගියා නම් අන්න සම්මාදිටියට යන්න හදනකොට මෙහෙන් තර්ක මනස කියලා කියලා බෑ බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ මේක දන්නෙත් නෑ අහලත් නෑ කරලත් නෑ කියලා. අන්න එතකොට ජීවිත පරිත්‍යාගයක් අවශ්‍යයි. ඒ නිසා ඒ වගේ දෙයක් වෙනක වෙන්න ඒ වගේ දෙයක් ඒ තක්කමුක්කක් වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණ දෙදි කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා මේක පුරුදු කරලා තිබ්බනම් අතෙන් යනකොට අපි ඒකට ආයුධ සන්නද්ධ වෙලා යන්නේ. තණ්හා සන්නද්ධ වෙලා. ඒ නිසා මේ වගේ එකක් දෙකක් නෙමෙයි. කීපයක් වෙනවා. ඒ හැම එකකදීම අතප්පයක් කැඩුන්නේ අඩු කඩාගත්තේ නැහැ යන්න පුළුවන් නම් ඒක තමයි අන්තිමට තමන්ට සටනේදී හම්බ වෙන පදක්කම් වගේ ලාංඡන වගේ මෙන්න මෙහෙම තියෙද්දිත් මම මේක කාගෙන ගියා ගියාට පස්සේ තේරෙන්නේ හැම කෙනෙකුටම තමන්ගේ පිට තමන්ගේ මාර්ගය හොයන්න ඕන. කිසිම පොතක කවම දාකවත් හම්බ වෙච්ච එකක් නෙවෙයි අත්දකින්න. මට නම් පේන පටලවිල්ලක් නැහැ. අතප්පය කඩා ගන්න තු යන්න පුළුවන් නම් ඕම යන් කියන එකයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් එහෙට කමක් නැද්ද? ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අර අර ඇඟෙන් බුර බුරා නැගෙන ඒ කියන්නේ ඇටකටු වස්යෙන් දැගෙන වේදනාව මස් ඒ කියන්නේ කාගෙන බිමට වැටෙන ඒක ස්වාමීන් වහන්සේ පර්යන්කේ නැගිට්ටත් දවස් ගාණක් යනකල් ඒක මෙනෙහි කරන්න පුළුවන් තරම් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇස් හැරියත් ඒ සතියත් මෙනෙහි කරන්න පුළුවන් ඇස් වහගෙනත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක ස්වාමීන් වහන්සේ ඒ වගේ අර දරන්න බැරි වේදනාවක් එනකොට සතියත් ඒක යන්නෙත් නැහැ. ඒක එහෙමම තියෙන ස්වාමීන් වහන්සේ සමහරකට සතියත් එක්ක තරහ එනවා. ඒක යන්නේ නැතුව අර වේදනාව දිහා බලාගන්න මට විදිහක් නැහැ කියලා එහෙම සතිය දැනෙද්දිත් මම වේදනාව බලපු වෙලාවෙදිත් එතකොටත් ඒ භාවනාව කරගෙන යන්න පුළුවන් ගතිය තිබ්බා. ස්වාමිනාංශය කියන්නේ මට දැන් පහසු මොනවද ඒ විදිහට කරගෙන යන එකද නැත්නම් අඩුපාඩුවක් දෙකම කරනවා. දෙකම කරනවා. හති වර්ණනට පස්සේ Taman දන්න ක්‍රමෙට ගිහිල්ලා හොඟ හිතයි කය දෙකම සම්පත් වෙනකන් සම්භාර සම්භාහණය කරනවා. පුළුවන් වෙච්ච වෙලාවේ අරගෙන කඩාගෙන යන්න ඕනේ. එයා බෑ කියද්දිත් වැට කඩාගෙන යන එකයි තියෙන්නේ. මේ ක්‍රම දෙක කොයි එක කොයි වෙලාවේදී කරන්න ඕනද කියන එක කියන්න කිසිම ගුරුවරයෙක් ලෝකේ නැහැ. මහන්සි නම් සම්ප්‍රදාන කූල ක්‍රමයට ගිහිලා හිත කය තැම්පත් වෙන්න ආරින්න. තෙල්ලක්කාර ගතියක් කඩාගෙන යන්න ඕන කියලා ආවනම් ඔය මොනම නීතියක්වත් නැහැ. කොච්චර ඉසකක් වුන් ආවත් බෙල් එකක් වුන් ආවත් කඩාගෙන යනවා. ඒ ක්‍රම දෙකම ආර්ය පරිශෙන්ට වැටෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදේ මා ඉහළ වැලි මළුවේ සක්මන් කළෙමි. වම් පාය බිම තබන විට වම වශයෙන්ද දකුණු පාය බිම තබන විට දකුණු වශයෙන්ද මෙනෙහි කළෙමි. විනාඩි 5ක් පමණ ගත වෙන විට මගේ අත් දෙක පපුව හා පාදයක පරිසරයේ සීතල නිසාදෝ ඇතුලෙන් කිලිපොළන බවක් මට දැනෙන විදිහට විඳින්න රැකස් දැනෙනි. සම මතු පිට කිසි වෙනසක් නොවිය. මම දිගටම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් බිම පාය තැබුවෙමි. විනාඩි 20ක් පමණ යන විට අත් දෙකේ හා පපුවේ කිලිපොළන බව අඩු වී නැති වී ගියේය. ක්‍රමයෙන් පාදයේ කිලිපොළන ගතිය අඩු වී ධනහිසෙන් පහළ බර ගතියක් දැනිනි. විනාඩි 25ක් පමණ මේ තත්ත්වය පැවතුණි. සක්මන් කිරීම අවසන් වනතුරුම මම වම දකුණ වශයෙන්ම පය තබන විට මෙනෙහි කළෙමි. ඒකේ නාගෙන් මම දැනගන්න කැමති මේක මේ භාවනාවේදී විශේෂයෙන් සක්මන් භාවනාවේදී සිදුවෙච්ච පළවෙනි වතාවද මෙතන සිදුවීම් දෙකක් පළවෙනි වතාවට ද කියලා මම දැනගන්න කැමති මේ විදිහට ඉස්සල්ලාම වම තිනකොට වම කියලා මෙනෙහි කිරීම පටන් ගත්ත පළවෙනි වතාවද එහෙම එතකොට ඒක දිහා බලනකොට ඇඟ කිලිපෙලීම අද්දකව පළවෙනි වතාවද කියලා මම දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ මේ ඇඟ කිලිපෙන ගතිය දාන පළවෙනි වතාව. ඔව්. ඒකට මෙනෙහි කරලා ඔය ටික කරලා තියෙනවා. ඊට කලින් දකුණු වම් වශයෙන් මම සක්මන් කරලා තියෙනවා. එතකොට ඒ මෙනෙහි කිරීමට වැඩිය මේ වෙනේ කිරීමේදී අරමුණට කිට්ටු කරලා අරමුණට සමීප වෙලා අරමුණත් එක්ක මූණට මූණ දාන ගතිය ওই තිසර වතාවල වලට වැඩිය මේ වෙතාවේදී වැඩි වුණා වගේ කියන එකක්ද කියවෙන්නේ. ස්වාමීන් වහන්සේ කියලා තියෙනනේ මූල කර්මස්ථානයේ අමතක කරන්න එපා කියලා. ඒ හින්දා ඇඟ කිලිපොළන ගතිය දැනෙද්දිත් මම කොහොම හරි වීරියෙන්ම වම දකුණම වශයෙන්ම පය බිම තබමින්. ඔව් ඒක වෙන්නේ ඉස්සල්ලා හෝ <clears throat> කිලිපෙලීම වෙන්නේ ඉස්සල්ලා හෝ කිඳුපෙලීම වුණාට පස්සේ <clears throat> අරමුණ ඊටාම සමීපව උත්සන්න වාසන්න වෙන්නට වැඩිය ලං වෙලා මෙනේ කිරීමක් මේ අවස්ථාවේදී වුණා වගේ පේන්න තියෙනවා. එහෙම කළා සම්ම. ඒ එවැනි දෙයක් ඉස්සෙල්ලා වෙච්ච පළවෙනි වතාව කියලාද හිතෙන්නේ. ඇඟ කිලිපොළන ගතිය දැනුණු පළවෙනි අවස්ථාව. මම කිලිපෙලීමට හේතුව අරමුණත් එක්ක හොඳ සමීපව හොඳ උත්සන්න වාසනෝ ලං කළ මෙනෙහි කිරීමක් නැත්නම් කිට්ටු ඇසුරක් අරමුණත් එක්ක සමීපස්ත ඇසුරක් වැඩිවීමක් නිසා කිලිපැලීමක් වගේ කියලා හිතා ගන්න පුළුවන්. නැත්නම් කිලිපැලීමත් එක්ක අරමුණත් එක්ක හාදකම යාලුකම ඇසුර වැඩි වෙච්ච ගතියක් දැනෙන්නේ නැද්ද? එහෙම තේරුණේ නෑ. එහෙම නැත්නම් මේ කිලිපැලීම Tamanගේ භාවනාවට බාධාවක් විදිහට පෙනුනේ නැත්නම් භාවනා කිරීමට හම්බ වෙච්චි අත්උදවක් විදිහට. මම බාධාවක් කරගත්තේ නෑ. අත්උදවක් උනේත් නෑ. මේක දැනෙද්දිත් මම භාවනාවම කළා. ඒ කියන්නේ <clears throat> බාධා නොවුනට අත්තුද මේක දැනෙද්දිත් භාවනා කරනකොට මේ භාවනාව නිසා ආපු එකක් නැත්නම් භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට අත්දැකේ නැත්නම් <clears throat> භාවනා කඩන්න ආපු බාධා කිරීමක් විදිහට මම හිතේ සම්මාස පරිසරයේ උදේ සීතල නිසා එහෙම දැවුණා කියලා මම මට හිතුනේ එහෙමනම් ආයෙ කරලා බලන්න බොහෝ විට වෙන්නේ මෙනෙහි කිරීම අපි ඊයේ ප්‍රශ්න අහනකොට හුඟ දෙනකොට මෙනෙහි කිරීමේ ප්‍රශ්න කතාවක් තිබුණෙත් නෑ ඇහුවෙම මේ කෙලෙස් නැති කර ගන්න දඟලනවා කොහොමද කරන්නේ කියලා. කෙලෙස් නැති කරන්න මේ ජීවිතේ බෑ කරන්න තියෙන්නේ අරමුණට ලං වෙලා කිට්ටුවෙන් පවතිනකොට කෙලෙස් නැති වෙනවා. ඒ නැති වෙන සහලවණ එක තමයි දැනෙන්නේ. ඉතින් ඒකද නැද්ද කියලා දැනගන්න මට හරියටම ওই කට උතරින් කියන්න බෑ. ඒ නිසා නැවතත් කරන්න. එතකොට උදේවරුේ නෙවෙයි දවල් වරුව කරද්දිත් ඔය වගේ වෙනවනම් අපිට විනිශ්චය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට පස්සේ ඇවිල්ලා පරිණංගේ ඉන්නකොටත් ඒ විදිහට ඇඟ කිලිපොළන ගතිය තිබුණා. එතකොට පපර්යංකේ හරි පිළිවෙලකට මට ඉන්න බැරි වුණා. ඒ වෙලාවේදී මෙනෙහි කිරීමේ අරමුණ පරියංකේ ඉන්න වෙලාවේදී ආනාපානිය මෙනෙහි කළේ මෙනෙහි කිරීමේ වෙනදට වැඩිය ඉස්සරහට යන ගමනක් Tamanට වැටහෙන්නේ නැහැ. මේ කිලිපොළන එක තමයි මතුවෙන්නේ. පරියංකේ ඉන්නකොට වැඩිපුරම. මේ ආනාපාන මෙනෙහි කිරීමක් පිළිබඳව අයිතිවාසිකමක් වැටහෙන්නේ නැහැ. පිළිපෙලීම හොඳටම තේරෙනවා. ඔව්. කිලිබිලිම තියේදී තානාපනේ කරන්න පුළුවන් බව කරන්න බැලුවා හරි අමාරුයි එතකොට. ඒ ඒ කියන්නේ කිලිබෙලින් බානවලට බාධාවක් කළා. බාධාවක් වුණා. අන සක්මණේදී එමුනේ නැහැ. සක්මණේදී මට පුළුවන් වුණා කිලිපොලද්දි අදිපගෙන යන්න පුළුවන් වුණා. පාන දකුණ සිහි කරමින්. නමුත් මේ වார்த்தාවේ තියෙන සක්මණ ගන්න ප්‍රතිඥා කියන ලියවිලා නැහැ. ඒ නිසා බාධා වෙච්ච ගතිය මේ ප්‍රශ්න විචාරීමෙන් තමයි මම දැනගත්තේ. එතකොට Tamanට දැනට මේ ඇති වෙච්ච සිද්ධිය නිසා පරියංගකට පස්සේ තක්මන්ට පස්සේ ඇවිල්ලා කරන පරියංගයේදී මේ කිලිපෙලීම නිසා භාවනාවට බාධා වුණා ඉස්සරහට තේම් බාධා වෙයි කියලා බීතිකාවද්ද හිතේ තියෙන්නේ නැත්නම් බාධා වුණත් මම දැන් ඊසරේ ආවොත් නම් යනවා කියන මේ වීර්යවන්ත හිතක්ද තියෙන්නේ. දැන් සාමාන්‍යසිත එක්ක සාකච්ඡා කරාට පස්සේ මට පුළුවන් ඒක බාධාවක් කර නොගෙන ඉදිරියට යන්න. ඔව් ඒක බොහොම ආරක්ෂාකාරී ප්‍රකාශයක්. මේක දැනගන්න ඕනේ මේ භාවනා ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට බාධාවත්ද කියන එක මම මේ ට්‍රේස් කරලා බලන්න හදාන්නේ. මෙනෙහි කිරීම නිසා භාවනා කරන නිසා භාවනාවෙන් ආව ප්‍රතිඵලයක්ම බාධා කරගන්න යෝගාවචර තියෙනවා. මේ පිටින් එන කාරණා බාධාවක් නෙවෙයි අත්උදවක් කියලා හිතා ගන්න පුළුවන්. නමුත් මේ ටිකෙන් බෑ නිසා මට සරලව දෙන්න පුළුවන් උපදේශය තමයි මේ විනිශ්චය කරගන්න තරම් තොරතුරු මදි අත්දැකීම් මදි මේක දිගට කරන්ඩ දිගට කරනකොට Tamanටම තේරෙන පටන් අරගනි මේ භාවනාවේ ප්‍රතිඵලයක්ද ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්ද කෙලෙස් අඩුවීමේ ප්‍රතිඵලයක්ද කියන එක දක්නාසුළු හොඳට සමීප මෙනෙහි කරන්න එතකොට කිලිපෙලින් විතරක් නෙවෙයි තව ගොඩක් ලකුණු තියෙනවා ඒ අනුව Tamanට දැනගන්න පුළුවන් වෙයි එතන එතන ditta ධම්ම වතින් හම්බෙන කායික වෙනස්කම් වගේ සිද්ධ වෙනවා එහෙමයි ස්වාමීනි ගෞරවනීය ස්වාමීන් වහන්ස පෙරවරු 7:45ට පමණ පර්යංකේ භාවනාවට වාඩි වීමි. ආශ්වාස ප්‍රාශ්වාසයේ බැලීමි. ආශ්වාසයේ බලට තදට අපහසුයෙන් සිදු අතර ප්‍රශ්වාසයේ ආශ්වාසයට සාපේක්ෂව උණුසුම්ව සැහැල්ලුව නොදැනෙන තරම් වේගයෙන් නහස් පුඩු පුරවාගෙන පිටවිය. මේ ලක්ෂණ අනුව ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන වෙනම හඳුනාගත් අතර සුළු වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ විය. එවිට ආශ්වාසයේ පෙර පරිදිම නහය කෙළවර ස්පර්ශ වීමත් සමග තද බවක් කැටියක්සේ ඇතිවීමත් වාතය තල්ලු කරගෙන යන බවත් ඒ ආශ්වාසයේ මුලැමැඩග හඳුනා ගැනීමත් සිදු විය. ප්‍රශ්වාසයේ වේගයෙන් සිදුවීමත් හඳුනාගතිමි. ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමයෙන් කෙටිවන බව දැනිනි. මෙම කෙටිවීම වේගවත් වූ අතර සුළු වේලාවකින් නොදැනෙන තරම් විය. නහය කෙළවර බලා සිටදී සිදුවේ කුමක්දයි පැවසිය නොහැකි තරම් වූ ක්ෂණයකින් ආශ්වාස ප්‍රශ්වාසය නැති විය. ඒ සමග මේ හිස් තැනට ආබව හඳුනා ගනිමු. ඒ දෙස බලන විට නහය ඔස්සේ සිදුවන ආශ්වාසයේ වෙනුවට කයේ සෙලවීමක් සිදුවීම. විදින් දැක ස්පන ඇති බව අඟවන්නාසේ දැනිනේ. ආශ්වාසයේ ඇති නොවීම පිළිබඳ අපහසුාවක් නැත. කය පිළිබඳ හැඟීමක් නැත. කය දෙස බැලුව විට ඇත්තේද නැත. ඒ කාලය අතර ආයිත විදින් රැකෙන අවසාන භාගයේදී විය හැක. එකවරක් හිස දෙසින් ගැස්සෙන බවක් දැනිනි. ඒ සමග අවසානයේද ටික වේලාවක් උත්සාහ කළේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සිදු කිරීමටය. එයද නැත. හිස්තැන පිළිබඳ අමුතුම අත්දැකීමක් ඇති විය. එයද අරමුණු කළ නොහැකි විය. හිස් තැන අවසානයේදී ඇස්සර බැලීමි. ඔබ වහන්සේට මෙසේ වාර්තා කරන්නේ කරුණු වටහා ගැනීමට ඇති කැමැත්ත නිසාය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි ඊයේ බලාපොරොත්තු සූම් කරන විහෙස කරන ප්‍රශ්න රාශියක් කියුවා. ඒ නමුත් ඒකේ ප්‍රතිඵලයක් වගේ මෙවැනි අත්දැකීම් මාස කීපයක් තිස්සේ සිදු නමුත් මේ වන විට ඒ අවස්ථාවලදී අද්දුටු සිටිවිලි ශබ්ද නොඑක් ලස්සන කාන්තාරූප ආදී දේ දක්නට නැත සිටිවිලි නැති තරම්ය. විටින් විට මතු සිටිවිලි කීපය ඒ සිටිවිල්ලට අදාළව ධර්මානුකූල මාර්ගයක් ඔස්සේ නිරෝධ කළමින් විධින් රැකස් හේතුඵල වශයෙන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අධර්මයේ හරා යති ජීවිතය ආදී වශයෙන් එක හිස්තලින් ඇති වූයේ කුමක් නිසා හිත සිත හිස්තලින් ඇති වූයේ කුමක් නිසාදයි නොදන්නා අවස්ථාවලදී අවස්ථා කිහිපයකදී ඒ සමගම ගත ගැස්සන්නාසේ දැනේ නැවත හිස්තලට හිත යොමු වේ මේ ආකාරයෙන් පෙරවරු පැය දෙකක් පමණ පර්යංකයේ භාවනාවේ යෙදුණෙමි. සවස පර්යංකයේ වීට හාත්පසින් වෙනස් අත්දැකීමක් විය. හිස්තරට යාම පෙර පරිදිම සිදුවිය. නමුත් සිතේ දෙයට යොමු වූ බවක් දීර්ඝ වේලාවක් විනාඩි 5ක් 50ක් පමණ කුමක් සිදුවේදයි නොදැනෙමි. නිදිමත බවක් හෝ නිදාගත් බවක් කිව නොහැක. විදිමතක කිසිදාක භාවනාවේදී එසේ නිදිගතියක් නොවිය. ඒ කාලයේ අතරතුර අවසානයේ භාගයේදී එකවරක් හිස දෙසින් ගැස්සෙන බවක් දැනුනි. ඒ සමග අවසානයේදී ටික වේලාවක් උත්සාහ කළේ ආශ්වාස ප්‍රශ්වාස සිදු කිරීමට. එයද නැත. හිස්තන පිළිබඳ අමුතු අත්දැකීමක් ඇතිවිය. අවසානයේදී ඇස්සර බැලීමි. ඔබ වහන්සේට මෙසේ වාර්තා කරන්නේ කරුණු වටහා ගැනීමට ඇති කැමැත්තය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් දැනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒකමයි කියුවේ කියලා මට හිතෙනවා ඒසරේ. රචනයේ දෝෂයක් තියෙනකෝ කියවන්නගේ දෝෂයක් තියෙනවා. එකම වාක්‍ය දෙසරක් කියවෙනවා. දෙපැත්තේ තිබුණ නිසා සම්බන්ධය නිසා. ඉස්සෙල්ලා ඉවරෙච්ච එකමයි දැන් ආයෙත් කිය ආයෙත් ඉවරුනේ ඒ තාලෙමයි. අන්තිම ටික. ඔව්. සම්බන්ධ නැතුව. අගනේ ප්‍රසන්ටේෂන් එකේ වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. හොඳයි අනිත් එක මයික් එකට කතා කරනකොට සාමාන්‍ය දුරකින් කතා කරනොත් නැත්නම් අර බර්ස්ටිං සවුන්ඩ් එක එනවා ඕනට රෙඩි ලඟ වුණොත් ඒකත් මතක තියාගන්න කෙසේ නමුත් මේකෙදී මේ එකක්වත් මෙතන ඉන්න කාටවත් නොවිච්ච දේවල් නෙවෙයි. නමුත් අර මුල ඉඳලා මෙනෙහි කරගෙන ගියේ නැත්නම් ඒ කාන්තෙන් සැකයක්, බයක් සහ පරියන්කෙන් ගසා දැමීමක් වෙනවා. අන්න ඒක නොවීම සඳහා කියනවා මෙතෙන්ට යන හැටි පටන් ගත්ත තැන ඉඳලා මග දිගට මෙනෙහි කර කර ගියොත් මේක භාවනාවක් කියලා තේරෙනවා. නැත්තම් මේක කම්පනය, චංචලය, යකා ගැහුවා, භූත දෝෂ, නානා විකාර. ඒ ඒ අත්දැකීම් කාටවත් නැතුව නෙවෙයි. මේකට හුරුකරනද මේකට හිත ධෛර්ය කරන්න කියනවා. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මග දිගට දකින දකින දේ මෙනෙහි කර කර මෙනෙහි කරන ගියොත් එනේන දේ භාවනාවේ ප්‍රතිඵලයක් වවත් මේක දරන්න පුළුවන් බවත් අතූලකට යන බවත් තේරෙනවා. මෙනේ නොකර ගියොත් එක පාට කර කියලා ගැස්සিলা වැටෙනවා කියනවා නිදාග වැටුණායි කියනවා මොන විදිහෙන්වත් අර්ථකථන දෙන්න බෑ. ඉතින් මේක පළවෙනි වතාවට වෙනකොට ලොකු සිලිලාරයක් තියෙනවා. නමුත් අඳුරු ගුහ රාශියක් තියෙනවා. දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ, හතරවෙනි සැරේ යනකොට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ කියලා දීපු ක්‍රමයට ගියා නම් ඔච්චර කල් භාවනා කරන්න ඕනේ නැහැ. මේක සාමාන්‍යයෙන් ගමේ කතාවකින් කියනවා නම් ඉස්සල්ලාම තාට කැලේක යන මිනිස්සයා දැනගන්න ඕනේ කැලේ ඇතුලේ තියෙන දිසා මාරු වෙනවා කියලා එක. කැලේ ඇතට යනකම් ගාණක් නැහැ. දැන් යනවා ගියාට පස්සේ කොහෙද වම කොහෙද දකුණ උතුරු දකුණ මාරු වෙනවා. කැලේ ඇතුලට ගියාට පස්සේ හැම පැත්තම එක වගේ. ඊට පස්සේ ආපහු එන්න ගියාම ලොකු බයක් ඇති වෙනවා. මං යන්නේ ගම දිහාටද කැලේ ඇතුලටද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ බය තුල වනසත්තුත් පේනවා, භූතියොත් පේනවා, යක්කුත් පේනවා. ඉතින් ඊට පස්සේ මනසක යකා ගැහුවයි කියලා කැලේ මැරලා වැටෙනවා. එහෙම නැත්නම් මේ අත්දැකීමේ කිසි රසයක් විඳින්න බෑ. දන්න මිනිහා කැලේ දිසාමාරු වෙනවා ගහෙන් ගහට කොට කොට යන්නේ. ගහෙන් ගහට කොට ගිය මිනිහට ආපහු එන්න ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ කලකොල එනවා. කලකොල එනකොට අන්තිමට කොටපු පාර දැක්කනම් ඉතින් ඉල්ල ආපහු වෙන එක දන්නවනේ. මේ කාටුවචාරින් වහන්සලා පෙන්නවා මුහුද මැදට යන මිනිහටත් වෙනවා. ගොඩබිම පේනකන් යන පාර පිරිසිදු. ගොඩබිම නොපෙනී ගිය ගමන් මුහුදු අක්කාරය කියලා එකක් එනවා. කාන්තාරයකට යනකොට කාන්තාරයේ හැම පැත්තම එක වගේ. ඒ නිසා ගියාට පස්සේ වියාලයෝ යක්ෂයෝ ඇවිල්ලා වට කරගත්තා වගේ දැනෙනවා. කැලියට ගිය මිනිහට දිසාමාරු වෙනවා. මේ නිසා මෙනේ කරන්න කියන්නේ. මෙනේ කරනවා කියන්නේ යන්නේ යනකොට මගේ දිගට ගහින් ගහට කොට කොට යන්නේ එක. ඉතින් ඒක තමයි සාත්තු නායකයා කරන්නේ. කණ්ඩායම මෙහෙවන එකන එයා මග ලකුණු අරගෙන යන්නේ. ඉතින් මේ මග ලකුණු නැතුව යෑම තමයි සංසාරිකයන්. එකෙන් ගොඩේන්න නම් තන්න අරමුණක් තියාගන්න ආස්වාද ප්‍රසවාසය හරි වම දකුණ හරි පිම්බීම හැකිලිම හෝ ඉඳගෙන ඉන්නකෝ සක්මන් කරන නිතර බලන්න ඒකමට පේන අහලක තියනවාද කියලා. එහෙම පේන අහලක තියෙන සැකයක් එන්න. ඒකවල තව ඉස්සරහට යන්න පුළුවන්. ඒක තව ඉස්සරහට යන්න පුළුවන්. මේ නිදර්ශනය අටුවාවේ පෙන්වන නම්බුකාර නිදර්ශනය. බල්ලෝ ගමනක් යනකොට මොකද කරන්නේ කියලා දන්නවද? ඔය කකුලක් කුසලා ගස් ගාහනේ අර අනම්මනම් කරන්න ඌ හිත ඕගොල්ලෝ හිතන චූබරට කියලා. නෑ ඌ එකෙන් තමයි ලකුණු ගන්න. කොහේ ගියත් මහත්යට පාර වැරදුනට බල්ලට පාර වරදින්නේ නෑ. බල්ලා අර ගඳ දිගේ අප වෙනවා. මේක නිසා තමයි මෙනෙහි කරන්න කියන්නේ. මේකයි මානසිකාරය කියන්නේ. මේකයි සල්ලක්ෂණය කියන්නේ. ඉතින් ඊයේ නම් එක්කෙනෙක්වත් ලියලා තියෙන එකම ලියුමකවත් මම ආස්වාසයමත් වෙනකොට ආස්වාසය මෙනෙහි කරා කියන එක කියන්න නිකන් ලැජ්ජාවක් දෝ නොදැනීමක් දෝ නැත්තම් කරලා නොලියෑමක් දෝ තිබුණා. අද පළවෙනි වතාවට ඇහෙන්න පටන් ගන්නවා මම ආස්වාසයෙන් උට ආස්වාසය කියලා මෙනෙහි කරා ප්‍රසවාසය කරන ප්‍රසවාසය මෙනෙහි. ඒක නානා දේවල් සෙල් වෙන්න ගන්නවා. අපි හිතනකොට බොහෝම ශීක්‍රෙන් සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි තරම් ශීක්‍රෙන් සිද්ධ වෙනවා. නමුත් ළඟ ළඟ මෙනෙහි කරන්නේ ඒ මෙනෙහි කරනකොට ගහේ කැලේ කොච්චර දුර ගියත් කමන්නේ ගහෙන් ගහට කොට කොට යන මනුස්සයට කැලෑ දෙපාර්තමේන්තුව නම් ඒ වැඩේට කැමති වෙන එකක් නෑ ගහේ පොතු සවුත් වෙන හින්දා. ඔය පරණ මිනිහයි ක්‍රමේ ඒකයි. ඉතින් ඒක නිසා මෙතන ඉන්න ඔක්කොටම භාවනා කරන්න ඕන. නමුත් එක්කෙනෙක්වත් දන්නේ මේ මෙනෙහි කිරීමෙන් අපිට මේ විශ්වාසයක් ඇති කරලා දීලා ඉදිරි යන්න ඉන්න තැන යන සැක නැතු ඉදිරියට යන්න තල්ලුවක් දෙනවා කියන එක නොදන්න නිසා ඒකේ ආනිසංසය නොදන්න නිසා භාවනා කරනකොට අරමුණ මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් එතකොට දෙන උපදෙස් දෙන එකනත් අමාරු වෙනවා යන එකනත් අමාරු වෙනවා. මේක තවත් සංකර වෙන්නේ ටික වේලාවක් ගියාම මෙනෙහි කිරීම ඒක විසින් පැන හිටිනවා. එතකොට යෝගාචර මෙනෙහි කරන්න ගත්තොත් ආයෙත් එකක් කොමක්. මෙනෙහි කරන වේලාවෙදී මෙනෙහි නොකර හිටියත් කරකොලත ඇරියා වගේ. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා මෙනෙහි කිරීම නොකර යන්න පුළුවන් වෙලාවක් කරන වෙලාව මෙනෙහි කරත් ආය අවුලක්. ඉතින් මේක හරි අමාරුයි ළඟ ඉඳලා කාටවත් කියලා දෙන්න. ඒ නිසා මේ මූලික උපදේශ පන්තිය දහස්වර අහන්න. ඒක කියලා දෙන්න තමයි ඒක පෙන්වලා දෙලා තියෙන්නේ. Tamange එහෙමේ දුවන එක නතර වෙන්න නම් වැඩියම ප්‍රකට වෙන, වැඩියම ප්‍රසිද්ධ, වැඩියම Tamanට ආවේනික අරමුණක් අරගෙන එහිම හිත පවත්තන්න. එතකොට හිතනවානේ ලෝකේ කොහොමද අවබෝධ කරන්නේ මේ කර්මුණක් දිගේ කියලා කියලා නෑ. ඒ අරමුණ අවබෝධ වෙනකොට ලෝකේ අවබෝධ වෙලා. ඒ විතරක් නෙවෙයි යම්ම දවසක සක්මනේදී හෝ වේවා පරියංකේදී හෝ වේවා මේ මෙනෙහි කිරීම කියන එක එකලස් වුණාට පස්සේ ඒකේ වේගය, ඒකේ ගැම්ම, ඒකේ ජවය කැවෙන හැටි මට මොන විදිහින්වත් දරන්න බැරි තරම් මේ ඔක්කොම සහලවගෙන ධර්මතාවයෙන්ට පටන් ගන්නවා. එතකොට එන බය නැති කරන එක තමයි මුලින්දම මෙනෙහි කර කර යන්නේක. ඒ වුණත් මං කිව්වා වගේ තැන් තැන් වල තාම අඳුරු තැන් හිටිනවා. ඒක ආයෙසරයක් ඒක කරන්න. ඒත් ආධුනිකයෙක් වගේ මුල ටික මෙනෙහි කරන්න. එතකොට නතර ඕනේ නැහැ කියලා හිතනොත් නතර කරන්න. ආයෙත් කරන්න. ඒත් ආධුනික වගේ මෙනෙහි කරන්න. ඉතින් මේක අල්ලලා දෙනවට එහා භාවනා වැඩමුළුකදී අපිට කරන්න බෑ. අපිට කරලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙන මේක අල්ලගන්න අල්ලගෙන පුළුවන් තරම් මේක ජීවිත පරිශ්‍රණයක් විදියට ලදලද වෙලාවේ කරන ඕන කෘත්‍යයකදී මේ මෙනෙහි කිරීම හරහා පොත් බැීමක් කරන්න කියලා මේක කියන්නේ බුක් කීපින් කියලා මේකට කියන්නේ පොත් තැබ්බම තැබුවා නම් බිස්නස් එක දුවන්නේ ලාභයටද පාඩුද කියලා කියත හැකියි පොත් බැීමක් කරන්නේ නැත්නම් කාටවත් කියන්න බෑ කරන බිස්නස් එක ලාභද පාඩුද කියලා ඒ නිසා මේ මෙනෙහි කිරීමේ සරල උපක්‍රමය සාමාන්‍යයෙන් වැඩමුළුව දවස් 3-4ක් යන්න ඕනේ. මේක පදම් වෙන්න, මේක තැම්බෙන්න, මේක හේම වෙන්න. ඉතින් ඒකන් හරි වෙහෙසක් දැනෙනවා. හැබැයි ඒක වෙහෙසකට ගන්න නරකයි. ඒසට ගත්තොත් එක එක්කත් ගොඩ එන්නේ මෙහෙම තමයි දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට ඒකේ වචනයක් පාසා ව්‍යාකරණයක් පාසා පළවෙනි භාෂාව වගේ ඇඟට නොදෙන ඉගෙන ගන්න බෑ. ඒකට කැප වෙන්න ඕනේ. එහෙම තමයි භාෂාවල් ඉගෙන ගන්න. ඒ නිසා මේතනත් වෙලා තියෙන්නේ ඒ මෙනෙහි කිරීම කරන්න පටන් අරගත්තට පස්සේ ඒ ආනාපානයේ ආස්වාස් ප්‍රසවාස දිගේ වෙනස තරක් නෙවෙයි ආස්වාසින් ආස්වාසයට වෙනස ප්‍රසවාසින් ප්‍රසවාසයට වෙනස ඒක දිගේ හිත කාන්දමට වගේ අල්ලනකොට මේකෙන් මස් නටනවා උණුසුම් සිසිල් බබුලු පහළ වෙනවා උඩ යනවා වගේ තේරෙනවා යට යනවා වගේ තේරෙනවා පුදුමාකාර වේරම්බ වාත ගලන්න පටන් ගන්නවා ඉතින් කියන ඒ ඔක්කොම තිබිච්චා වයඹ අතප්පයක් කැඩෙන්නේ නැත්නම් මැරෙයි කියලා බයක් නැත්නම් ඕක එහෙම ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষ භාවය මේ ජීවිතේ පුදන ගතිය ඉදිරිපත් වෙන්නේ නැතුව ඉදිරිපත් කරගන්න නැතුව ඉන්ද්‍රියන් තීව්‍ර වෙන්නේ නැහැ. ඒක එතකොට තමයි දැනගන්න ඕනේ මේ කයත් ජීවිතයත් පූජා කරලා මින් ඉදිරියට ඒක බිල්ලට දීලා තමයි ඉදිරියට මේ ශද්ධාදී ඉන්ද්‍රිය වැඩෙන්නේ. ඉතින් ඒකට සංසාර බය අවශ්‍යයි. ඒකට බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව අවශ්‍යයි. කලපුරුද්ද අවශ්‍යයි. යගේ මේ යන්නේ දන්න පාරක යනවනම් සම්පූර්ණ මිත්‍යා දිට්ඨි කියලා හිතන්න. ඒ බොහොම ලස්සනට කියත හැකි මේ වගේ පිළිසකට බෑ ගෙවල් වල ගිලෝවා කියන්න එපා. කිව්වොත් ඕගොල්ලන්ට බෙල්ලට මද්දක් දායි පස්සෙන් ඇවිල්ලා පිහින් ගනි. අලුත් පාර යනවා නම් විතරයි භාවනාව හරියන්නේ. ඒ නිසා මේ අලුත් පාර වලට චර්චුරු ගන්න මිනිහට කවදාවත් භාවනාවක් නැහැ. අපි දන්න භාවනා අවුරුදු 100ක් කරන්නකෝ සත්ත පහක වෙනසක් වෙලා නැහැ කාර් එකේ පේන්ට් එක වෙනස් කරා වගේ එන්ජින් එක මාරු කරුවා වගේ මේ චැසිය මාරු කරා වගේ වෙන්නේ නැහැ. අලුත් දෙයක් වෙනවා නම් බලන්න මම මැරෙන්න බයද ජීවිතේට බයද කයට බයද ওই ඔක්කොම චරචුරු ওই දෙකටයි. ජීවිතයට තා කයට බය. ඉතින් ඒක නරබිල්ලක්ම ඉල්ලනවා මේ යකා. නිකන් ජීව රූපෙට රූපේ සැවුබිල්ල ඒ බයිලා බෑ. නරබිල්ලක්ම ඉල්ලන දීපං දුන්නට පස්සේ ගන්නෙත් නෑ. හැබැයි දෙන්න ලෑස්තිලා යන එකයි තියෙන්නේ. මේ තුනේම පේන්න තියෙනවා මේ තෙක් ප්‍රකාශ කරපු හැම එකෙම ඒක දීලා අපහු ගන්නවා. ආයෙ දෙනවා ආයෙ ගන්න. දොළපිදීනිය දෙන්නේ නෑ. දීලා අපහු ගන්නවා. යකා කණ්ඩා හදනකොට අපහු ගන්නවා. අපි බෝසතාණන් වහන්සේ ජාතක කතාවක වැල් ගැඩවිල්ලෙක් කියලා ඉපදුනාලු. ඉතින් ඊතුවලු දැන් දාන පාරමිතා කරන දෙයක් නැහැ මම්මගේ මස් දන් දෙනවා කිය. ගැඩවිල්ල එළියට ඇවිල්ලා පොළොවෙන් ඉදිරියට ඇවිල්ලා මොකක් හරි සතෙක් ඇවිල්ලා මාව අවුලන කාපන් කියලා නිකන් දැන් අයියා වගේ ඉන්නවා උඩට වෙලා. සක්‍ර දෙවියන්ට බැලුවා ඇත්තටම මේ යක්ෂයා මේ වමනාවෙන්ද කරන්න කියලා මහා පියාකුසෙක් විදිහට බස බස ගාලා තටු ගහගෙන ඉනකොට විජහාට ගොල්ලට රින්ග ගත්තා. මේ බුදු බුදු වෙලා කියන්නේ. එහෙම තමයි මේ ජීවිත පරිත්‍යාග නෙමෙයි ඕන සටනකට වරෙන් කියලා යන්නේ. හැබැයි කියනවා මේ මා මේ සටනින් මියව බව දනිමි. එහෙත් මට තුවාල නොකරව. අන්නේ මේ අපේ සටන. එම්බාස් ජඩේ ගනු කඩුව එනු සටනට මා මේ සටනින් මිය යන බව දනිමි. එහෙත් මට තුවාල නොකරව. අන්න යෝගාවචරයේ මේ වහසිබස් දොඩනවා කියලා එකක් තියෙනවා. ඒ බයිලා බෑ මේකෙදි පුදන්න වෙනවා පුදන්න ඕනේ කල්ැතුව නෙවෙයි ඒ යකා දිව දාගෙන ඇස් බෝල කරකවන දත් කරකවගෙන එනකොට පුදන්න පුළුවන් අපි රිවර්ස් එකේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා යන්නේ එනකොට ඒකල කියන මොකටද දන්නේ නැහැ නේ සාංශ මේ ඩෙන්ගු හැදිලාද එහෙම දන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ මේ ප්‍රෙෂර් නැගලත් දන්නේ නැහැ නේද ඉතින් ඊට පස්සේ මේක පින්න පුල් ගෙඩියක් වගේ ආය රක ගන්න හදනවා ඉතින් ලක්ෂ වාරයක් කරන්න කරපු දවසේ අන්තිමට පුදන්න ගිය දවසේ කාය ජීවිතක নিরপেক্ষ පුදන්න ගිය දවසේ තමයි තමන්ට විපස්සනා ඥානයක් කියන එකක් ලැබෙන්නේ. එත්තකන් අපි කරන්නේ උගුරට රහ බේත් බොන එක. මේකේ මේ ලෑස්ති වෙන ගතියක් පෙන්වන්න. හැබැයි ලෑස්ති වෙන හැම කෙනාගේම තියෙනවා. හැබැයි මට තුවාල නොකරෝ කියන ගතිය. ගනු කඩු එනු සටනට මට තුවාල නොකරෝ ඒ කියන්නේ මිනිය ලස්සන තියෙන බෑ මරණයට පස්සේ අන්න ඒකයි ප්‍රශ්න තියෙන්නේ මරණයට පස්සේ නෑ මිනිය ලස්සන තියෙන. අපි මේ ගාකට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපස් ආනාපාන සති භාවනා විපස්සනාවේදී ධ්‍යාන මට්ටම් නොමැතිවත් සමාධිය ඇතිවේ. මේ ලෙස ප්‍රථම දෙවන තෙවන හා සිව්වන ධ්‍යානයන් නොලබා ලැබෙන සමාධිය මගඵල ලබන්නට තරම් ප්‍රමාණවත්ද? මෙහිදී ධර්මයේ වැඩෙන ආකාරයේ කෙටියෙන් පහදා දෙන ලෙසද ඉල්ලමි. ධ්‍යාන මට්ටම් කරා ආනාපාන සතිය වැඩි පසු විදර්ශනා කරන ආකාරයක්ද ඇති බව දනිමි. එලෙස භාවනා වඩන මධ්‍යස්ථාන මොනවාද? තෙරුවන් සරණයි. මේ අපරාධේ මේ මෙතික් අපි සාකච්ඡා කරපුවාට අලුත් මුල ධර්ම දාන්න හදනවා. සරල කාරණා දෙකක් අහන්න. තමන් වෙනදට වැඩිය අරමුණට සමීපද ඒ වගේම අරමුණේ වෙනදට වැඩිය කාලේ ඉන්නවා නම් ඔච්චරයි දැනගන්න ඕනේ. ඕක සමතේද විපස්සනාද ධ්‍යාන සමාධියද විපස්සනා සමාධි කියන එක මේක බුදුහාමුදුරන්ට බේරන්න බැරි ප්‍රශ්නයක්. අපි සාකච්ඡා කරන්න ඕනස වචන පාවිච්චි කරනවා. ඒ නිසා භාවනාවේදී බලන්න වින්දට වැඩි වෙලාවක් අරමුණත් එක්ක ඉන්න පුළුවන්ද? වෙන්දට වෙඩි තාම සමීපව අරමුණට යන්න පුළුවන් නම් ඔය සමත විදර්ශනා ධ්‍යාන කතා මොකක්වත් නොදන්නවට ප්‍රශ්න නැහැ. මේ කොච්චර දැනගත්තත් අර වැඩේ වෙන්නේ නැත්තම් නිවන් දකින්නෙත් නැහැ. මේක සමතය මේක විපස්සනා මේක ධ්‍යානය මේක 1 2 3 කියලා දැනගත්තට තමන් අරමුණත් එක්ක වැඩි වෙලාවක් ඉන්න බැරි ගතියක් තියෙනවා නම් අරමුණට එන්න එන්න වෙන්දට වෙඩි සමීප වෙන්නේ නැත්නම් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැත්ත දැනගන්න බෑ කියන්නත් එපා නෑ කියන්නත් එපා අවශ්‍ය නෑ කියන්නත් බෑ. නැයි තම අවශ්‍ය දේ තමයි බෙහෙත තමයි මේ කියන එක නැග මම දැනගන්න කැමතියි. තමන් භාවනා කරනකොට වෙනදට වැඩි වේලාවක් පරියන්කේ ඉන්න පුළුවන්, වෙනදට වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්. වෙනදට වඩා සමීප වෙන ගතියක් තියෙනවාද කියලා අරමුණේ ඊට පස්සේ ධර්ම විචින් ඉතු ටික බාර ගන්න. කැමැතිද ඒක සබාගත කරන්න. තමන් වෙනදට වැඩි වගේ අරමුණත් එක වැඩි වෙලාවක් ඉන්න ගතියක් සහ සමීපස්ත වෙන බවට සාක්ෂි තියනවාද කියලා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ටික කාලයක සිට ආනාපාන සති භාවනාව වැඩිවීමට දැඩි උනන්දුවකින් කටයුතු කළෙමි. මා උඩුතොල නාසයේ අගට එන හුස්ම රැල්ල දෙස බලමින් පුහුණු වුවද පැහැදිලිව එය අවබෝධ වූයේ නැහැ. ඔබ වහන්සේගේ කමඨාන් පිළිබඳව දෙතුන් වතාවක් කියවීමෙන් පසු පිම්බීම හැකිලිම දෙක දෙස ඉතා උනන්දුවෙන් සිත යොමු කළෙමි. මේ දින දෙකේද දැඩි උමනාවෙන්ම එහි යෙදෙන විට හුස්ම ඇතුල්වීම හා පිටවීම පිළිබඳව සරලව දැනිනි. මගේ සිත හිස් අවකාශයක් මෙන් විය. ඉතා සතුටක් දැනිනි. වෙනස් කිසිම සිතුවිල්ලක් ආවේද නැත. හිස හිරිවැටීමක් මෙන් ටිකක් දැනුනේ. ඒ අවස්ථාවේදී මාහට රූප දෙකක් පමණක් පෙනුනේ. එක බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ නම. දෙක පාට පාට මල් දමක් මගේ අතට පූජා කිරීමට ලැබීම. මා ඒවා නැවත සිහි නොකර සිටීමට හා සිත් නොකර පිම්බීම හා හැකිලිම දෙසට දෙසම බලා සිටීමේ මේ උතුම් ආනාපාන සති භාවනාව දිගටම පුහුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. සසර කතරේ අතරමං වූ මං වූ අපවැනි අසරණයන්ට මේ දහම් බල දහම් මඟ අවබෝධ කර දෙන ඔබ වහන්සේගේ ධර්ම ඥානය වැඩි දියුණු වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. මේ වගේ වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ යම් දවසක මේක තමයි මේක නෙමෙයි 100ක් හරි ක්‍රම වෙන්න පුළුවන්. නමුත් කියනවා මේ වෙච්ච දවසේ තමයි කොහොමද පටන් ගත්තේ මොනවද කෙරුවේ කියලා ඒ ක්‍රමසහ විදි නැවත නැවත කර බැලීමෙන් එකවරක් හරිය කරනට දෙවනක් දෙවෙනි වතේ වතාව හරියන්තිනීට වැඩි. තුන්වෙනි වතාව <clears throat> හරියන්තිට වැඩි එකට කියනවා සමාධිස්සච නිමිත්තක් ගායි හෝති. හරියේ දවසේ එන් නිමිටි අරගන්න කොහොමද පටන් ගත්තේ මොන මොනවා කරලාද පටන් ගත්තේ කියලා ඒ ටික ලබලා දෙන්න කියනවා. දෙවෙනි එක කියනවා දෙවෙනික මතක් කරන්න පුළුවන්. දැන් මේ ආසත් ප්‍රසාසය හොයන්නයි පිම්බීම හැකිලිම හොයන්නයි කලබල වෙනවටත් වැඩිය තමයි තමයි ඉන්න ඉරියව්වේ පටන් ගන්නකොට ඊටත් මූලික ඉරියව්ව මූලික ජවනිකාව තමයි ඉන්න ඉරියව්වට හිත දාලා දැන් මම මෙතන ඉන්නේ ඉරියව්වයි මම දන්නේ ඒක ඉඳගෙන ඉන්නවා මේක හිටගෙන නෙවෙයි කියලා මම දන්නවද සක්මන් කරමින් නෙවෙයි කියලා මම දන්නවද නිදාගෙන නෙවෙයි කියලා මම දන්නවද කොහොමද මම දන්නේ කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව ප්‍රත්‍යක්ෂණය කරන ගත්තොත් උරගා බලන ගත්තොත් ඒ කිරීම හරහා අවශ්‍ය ආනපානය හෝ බිම්බි මැකිලින් මතුවේ. එහෙම නැතුව බිම්බි මැකිලින් පිටිපස්සේ එලවන්න පටන් අරගත්තොත් අර මූලික පියවරවල් නැතුව අනිත් දවසේ අපිට ආයේ අර දෙයම කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ විච්ඡ දේ නැවත නැවත කරන්න එක මතක් කිරීමක් මම කරනවා. ඒකට තව අත්උදව්වක් විදිහට අමතර කාරණයක් විදිහට ඉරියව්වේ හිත පවත්තලා ඉවර වෙලා ඉරියව්ව සමතුලිත වෙලා සැහැල්ලු වෙලා ලිහිච්ච බවට ආවට පස්සේ ඒ මූල කර්මස්ථානයේ ආනපානෙ හෝ පිම්බි මැකිලින් බලන තරමටම ආධුනික මනසක් ඇති කරගන්න කියන එකයි දෙවෙනි කාරණාව මතක් කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරද්දී මට ඇති වුණු ගැටලුවකි. මාහට තේරුම් ගිය ආකාරයට මේ සතිය සෑම මොහොතකම අප තුළ තිබෙන දෙයකි. අප කරන කියන දේවල් වෙන වෙන දේවල් ගැන සිතමින් කරන කියන නිසාම අසතියෙන් කටයුතු කරන බවයි මට තේරුම් ගියේ. අපි භවනා කරන විටදී ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීමේදී ඉරියව් මාරු නොකර එකම ඉරියව්වෙන් සිට භාවනා කරන්න උත්සාහ කරන ලෙස ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා තුළින් පැහැදිලි කරනවා. මට තිබෙන ප්‍රශ්නය ඉරියව් මාරු කිරීමේදී එය සතියෙන් යුක්තව කෙරෙන විට එය භාවනාවට බාධාවක් වෙනවාද? සතියෙන් යුක්තව කරන විට එය භාවනාවට බාධාක් වෙනවාද? කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව පතමි. මේක සඳහා අපි පැයක්ම ගත්තා. ඉන්න ඉරියව්වෙන් තව ඉරියව්වට මාරු වෙනකොට ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වීමට සතිය කියනවා. එළඹ සිටීම කියනවා. නමුත් තව ඉරියව්වකට මාරු වෙනකොට සතිය කඩා ගත්තේ නැත්නම් සම්පජඤ්ඤය කියනවා. ඒ මේ සතියෙන් සම්පජඤ්ඤයට යනකොට සතිය කඩා ගන්න නැතුව ඉරියව් මාරු කරාට අරමුණු මාරු කරාට මොනවා කර ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ප්‍රධානම අස්සන්න වෙන්නේ සතිය. ඒක පස්සේ සම්පජඤ්ඤයට යනවා. ඒ වගේම තමයි මුල් ප්‍රදේශයේ සඳහන් කරලා තියෙනවා අපි නිතරම සතිය කියන එක අපිට මනසේ වැඩ කරන නිතරම තියෙන චෛසිකයක්. අපි ඒක ගණන් ගන්න. අපි මේ සද්ධාවටයි, වීරියටයි, සමාධියටයි, ප්‍රඥාවට මුල් දෙන්න ගියාම සතිය මුළු ගන්නවා. ඒකේ සාපේ තමයි මේ සංසාරේ අපි විඳවන්නේ. ඉතින් ඒ නිසා මේ පැනලා දෙන නායකෝ නඩුව වැත්තක දාලා සතියට කියන්නේ මේ ශද්ධාවයි වීරියයි දෙන්න එකිනෙකා ගහ ගන්න දෙන්නේ කොයා ඉස්සරහට ඇවිල්ලා මේ දෙන්න සම්බර කරගන්න. වීර්යය සමාධිය දෙන්න එකිනෙකට ගහ ගන්න ණය පොළඟයි වගේ. ඔයා මේක සමවර කරගෙන මේගොල්ලෝ ඊටපු දාවේ කැබිනට් එකේ නැත්තම් අපේ මිත්‍ර මණ්ඩලයේ ඔයා සති ඉස්සර කරන යන්න කියන්න දෙන්න මේ කාරණාව වෙහෙලි කරලා දෙන්න සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනේ කියලා මේ ජර්මන් ජාතික ඥානපෝණික ආමඳුර කියනවා. හැම ආගමක්ම සද්ධාව ඉස්සර කරගෙන යයි ප්‍රඥාව ඉස්සර කරගෙන යයි වීරිය ඉස්සර කරගෙන යයි සමාධි ඉස්සර කරගෙන යයි නමුත් ඒක නයිමල්ලක් වගේ හැම සතෙක්ම එක මල්ලේ දාගෙන උන් කාකොට වැටෙනවා සතිය විතරයි මේගොල්ලෝ සමයෝදන දස රතේ අස රතේක රතාචාර්යවරකම තමයි සමவாயින් යොදවන්නේ සමவாயින් යදුවොත් විතරක් ඉදිරියට යනවා නැත්නම් මේගොල්ලෝ කාකොට වැටෙනවා ඒක නිසා මේ එක මල්ලේ පිටර ඔක්කොම දාන්න නැතුව ඒක ගොනු කරලා එකින් එකක් කඩනත් තනියව කැඩෙන්නේ නැති විදිහට බිත්තර අඩු කරන්න එපායි. ආන්නේ වගේ මේ සතියේ ඉස්සරහින් තියාගන්න තියන් නොගැනීමේ සාපෙටයි මේ සංසාරේ කියන්නේ. කවදා හෝ අරමුණ මාරුණත්, ඉරියව් මාරුණත්, ගුරුරයා මාරුණත්, භාවනා මධ්‍යස්ථානේ මාරුණත් මේ දිගටම සතිය පවතිනවා නම් ඔය මොන්නම බලයක්වත් එකිනෙකා ගැටීමෙන් ඉංගීට ගැටීමෙන් අනවශ්‍ය තාප ඇති කරන්නේත් නැහැ, ඝර්ෂණ ඇති කරන්නේත් නැහැ. ඔක්කොම සමරසයට එනවා. ඉදිරියට යන්න. එතකොට මිනිස්සයා තුළ තියෙන පුදුමාකාර ශක්තියක්. අපි ඔය හිතන විදිහේ මනුස්ස ශක්තියක් නෙවෙයි. ඔක්කොම අතුලාවට පස්සේ ඒ දෙයියන්ටවත් නැහැ මේ ශක්තියක්. බ්‍රහ්මයකටවත් නැහැ. මේ තියෙන එක නයිමල්ල වගේ ඔක්කොම කාකොඩ වැටෙන එක නෙවෙන්නේ. ඉන්නෙත් ඉන්න හරිය කංජබජල් වෙච්ච කට්ටියනේ වටපිටාය. ඒ ඒගොල්ලන්ගෙත් වැඩේ අපිට අරකක් දානවා මේකක් දානවා අංජබජල් තමයි. ඉතින් බුදුරජාණන් කියන ඔක්කොම තියේදී මේක ලේසි කරන්න එක අරමුණක බොහෝ වේලා හිත පවත්තන්න නැත්නම් බොහෝ වෙලා සතිය පවත්තන්න අප්‍රමාද වෙන්න. උඹ මෙතෙක් කල් ඉගෙන ගත්තේ මොකක්ද හම්බෙච්ච ලාභය කියලා. ඒතර හැම ඉගෙන ගත්ත එකක්ම පාඩුයි. හැම එකක්ම කරන්නේ අර ඔක්කොම අවුල් කරනවා. අනාකූල ප්‍රය ආකූල කරන ඉතින් අපි බුදුහාඳුරෝ කියනවා ඔබ දැනගත්තත් නැතත් සතාධිපතිය තබ්බේ ධම්මා. ලෝකෙ තියෙන හැම ධර්මතාවයකටම අධිපතිකම කරන්න සතිය ඉන්නවා. උඹේ තියෙන තණ්හාව සහ විද්‍යාව නිසා ඒ සත්‍යයට මුල් තැන දෙන්නේ නැතුව අනිකුත් මේ ප්‍රසිද්ධ නළුව ඉස්සරහට දාලා ජවනිකාව නටන්න හදනවා. එතකොට සතිය කොන් වෙනවා. කොන් වෙච්ච සතිය අඬු කඩපු සතෙක් වගේ. තතියට මුල් තැන දෙන්න එක ලේසි නෑ. අපිට ඕන වුණාට කරන්න බෑ. දැන් අපි මේ මේ වැඩමුළුවේ පේනවනේ දැන් දවස් දෙකක් තුනක් යනකොට ලාවට වගේ ටික ටික ටික ටික මූලික උපදේශ තේරෙනවා. මෙනෙහි කරන්න හැටි තේරෙනවා. අරමුණක ඉන්න හැටි තේරෙනවා. ඒ වගේම ඉරියව්ව වෙනස් නොකරනවා කියන වාක්‍යයත් පොඩි අර්ථකථනයක් දෙන්න ඕනේ. මේ ශරීරයේ තියෙනවා අසම්පජාන කාය කර්ම සහ සම්පජාන කාය කර්ම කියලා. එහෙම නැත්නම් තියෙනවා සවිඥානික ක්‍රියා සහ අවිඥානික ක්‍රියා. නැත්නම් තියෙනවා සචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා. මේ සීලේදී හෝ භාවනාදී කරන මේ හිතාමතා කරන ටික කරන්න එපා. සම්පජානව සචේතනික කරන. ඒ එතකොට තීරි මේ අපි නෙකරුවට කයේ නිතරම දඟලිලි. කයේ එක අර්ණිඹුවක් එක අංශුවක් එක සෛලයක් නැහැ දඟලන්නේ නැතුව. නිදාගත්ත බබෙක් දිහා බලන්න එහෙට යන කරනවා මෙහෙට දඟලනවා මො බබා දන්නේ ඒක වළක්වන්න අපිට බෑ. ඒක වෙන්න අරින්න. ඒකට හද මේ හරස් පොලුක දාන්න යන්නත් එපා. මේ නමං හිතාමතා කරන දේ මේක අවුල් කරන්න එපා. ඒ නිසා වැඳලා යාප්පු වෙලා දෙන්න පුළුවන් සැප දීලා කියනවා. බොහොම හිටපන්. මම බලන ඉන්නවා මේ වැඩේ දිහා. එතකොට මෙයාගේ වැඩ ගොඩක් යනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මම කරන දේ නෙවෙයි, කෙරෙන දේ. කෙරෙන කිසිම දෙයක පවු නැහැ. කරන්නේ දෙය තමයි අපි පොඩ්ඩකට මේ පරිශීන ඉවර වෙනකන් මේ විචල්්‍ය සාධක එහෙම හිර කරලා තියාගෙන ඉන්නේ මේ අරමුණේ ගන්න. ඉතින් ඒක ඒ බව තේරෙන්න Tamanට මේ භාවනාදී ඇයි මේ ඉඳගෙන ඉරියව්වට එන්නේ? ඇයි මේ හොල්ලන්න නැතුව තියාගෙන ඉන්නේ? ඒක මොකද අකුසලයක්ද කියලා හිතෙන්ද කොච්චර කල් භාවනා කරන්න ඕනේ? ඒක තමන්ට තේරෙන්නේ. ඒක නිසා මේ විදියට මේ භාවනා කිරීමේදී සාරල අද්දකිය හැකි උරගා බැලිය හැකි කායර සාක්ෂි දෙය හැකි අරමුණක් කරන එහිම හිත පවත්නකොට ඒත් මේක දිගේ ගිහලා වෙන එකට හිත මාරු වෙනවා. ඉරියව්ව හිත මාරු වෙනවා, සද්දෙට මාරු වෙනවා, වේදනාවට මාරු වෙනවා. මම කරන දේව නෙවෙයි. නමුත් ඒ හැම එකදීම මම බලනවා. ඒක මාරු වුණාට සතිය කඩා ගන්නෑ. ඊට පස්සේ පුරුදුවන් මේ මාරු කරන්නත් පුළුවන් සතිය කඩන්නද. ඊට පස්සේ 3 4ක් වැඩ යන්න පුළුවන් සතිය කඩා ගන්න නැතුව. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ අර සරල, ඍජු, ඒකාකාරීක පුරුදු කරලා ඒක ඉබේ වෙන්න ඇරලා ඊට පස්සේ කරන දේ දාලා ආපහු අර පරණ පුදු විදිහම මොන තරම් වැඩ රාජකාරී එකවතරී කරගෙන ගියත් මේ සතිය පවත්වන්න පුළුවන් බව ටික ටික ටික ටික පුරුදු කරන එකයි. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර සරල ඍජු දේ කරන්න බෑ අපිට. පැහිය වෙලා වැඩි. අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා. වැඩ දෙක තුනක් කරන්න, එකක්වත් කරගන්න බැරි එකේ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දක්ෂණං මිනිස්සෙක් උගෙන් අහපන් පැහියක් පැහිය හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. දැන් ඔය බ්‍රේක් ඩාන්ස් දාන්නයි උඩ පනින්න නටන්න ඊට පස්සේ එක විනාඩියක්වත් එක තනින් නැතුව නටුවටනේ නොබෙල් ප්‍රයිස් දෙන්නේ. ගායට දෙකට කවපු පණුව වගේ බුදුහාමුදුරුවෝ කියනවා දක්ෂණම් බලපන් එක තැනක ඉන්න ගියපන් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. අන්න කෙරුවාව තේරෙයි. කඩිගාය. මොන විදියෙන්වත් ඉන්න බෑ. අන්න ඒක දැකලා ඒක පෙන්නලා මේ නටන්නේ දක්ෂකමට නෙවෙයි කකුල පිච්චෙන හින්දා. අඟුරු කැලකට ඉන්න හින්දා. නැතු මේ කාටවත් උඩ පැනෙනා නෙවෙයි අඟුරු පෑගෙන හින්දා. ඒකයි බුදුසසුනේ පෙන්වන්නේ. ඒ නිසා මේක පිළිබඳව බය වෙන්න එපා. සතිය පැවැත්වීම සරල දේ පටන් අරගත්තට පස්සේ ඕකින සංකීර්ණ ගොඩාක් ආනිසංස ජනක දේවල් සිද්ධ වෙනවා. ඒ වුණත් මම කියන විදිහට පළවෙනි දවසේ දෙකේ හරි ගියේ නැහැ කියලා ඒක ගහන්නත් එපා. නමුත් මැරෙනකන් මේ ගත්ත සරල ක්‍රමය රහත් වුණත් අමතක කරන්නත් එපා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට පිම්බීම හැකිලින් වඩා දැනෙනුනේ උදරයේ උඩ කොටසට හා පපු ප්‍රදේශය ආශ්‍රිතවය. මා එය බලමි. නමුත් විටක උදරයේ මැද ප්‍රදේශයේද දැනේ. මෙවන් විටක තෝරාගත යුත්තේ මෙනෙහි කිරීම කුමක්ද? මේ ආකාර දෙක පරයන්කවලදී විටින් විට මාරුවෙන් මාරුවට දැනේ. කරුණාවෙන් පහදා දෙන සීක්වා. මේ මාරු වීම පෙන්වන්න තමයි බුදුහාමරන් ඕනලා දෙන්නේ. දැන් මාරු වීම නතර කරන්න කොහොමද කියලා ප්‍රශ්නයක්. නැත් කියන්නේ තන මාරු වෙනවා අරමුණු මාරු වෙනවා කොයි සෙල්ලම් මාරු කරත් මේ සතිය කැඩෙන්න ඕන කමක් නැහැ නේ. ඉතින් මාරු වීම නැත්නම් අනිත්‍ය වෙන්නට තමයි මේ පෙන්වන්නේ. දැන් කියනවා මේ යට කොටසේ ඉවිලා උඩ කොටස මාරු වෙච්චාම දැන් මම මොකද කරන්නේ? ඒ තරම්ම නිත්‍ය සංඥාවකින් කතා කරන්නේ. ඒ තරම්ම පරිේශනයක් කරන්න කැමති නැහැ. අලුත් දෙයක් වෙනකොට කොහොමඩක්වත් කැමති නැහැ. මම මේ දැකපු එක එහෙමම තියෙන්න ඕනේ ගලිය කෙටුවා වගේ කියලා. ඉතින් ඒකත් එක්ක හැප්පෙනවා. අල්ලගත්ත කොයි එකත් එක්කත් එච්චරයි. බුදුජානසේ සඳහන් කරලා තියෙනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැත්ති. යමක් නිසාන යමක් ඇල්ලුවොත් අල්ලපු ගමන් සැලෙන පටන් ගන්නවා. ඉතින් අපිට සම බල අල්ලන අල්ලන කෙහිල්ලෙනවනේ මල කෙලියයි කියලා නටන්න පටන් අරගන්නවා. බුදුජානසට පෙන්වන්න ඕනේ පළවෙනිම දේ මේ උඹ ඔච්චර මේක නිත්‍යයි දුකයි සබයි කියලා අල්ලන්න ගියත් හොඳට බලපන් ඒක වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා ඇතිව නැති වෙනවා ඒක කරනකොට කොච්චරක් හිත කෝල වෙනවද කොච්චරක් හිත ආතතිගත වෙනවද කොච්චරක් හිත සැක උපදවනවද කොච්චරක් හිත ප්‍රශ්න අහනවද මොකද මේ සත්‍ය දකින්න කැමති නෑ භාවනා ජීවුණට කැමති නෑ කෙලස් කැපෙනවට කැමති නෑ ප්‍රතිපදාව යනවට කැමති නෑ මේව එකක් දෙයක් කාගෙන ඔන්න යන්න අරින්න අඬු අඬු කැඩිලා නැත්තම් මැරෙලා නැත්තම් වෙන දෙයක් වෙච්චාවයි කියලා යන්න ඒ ඒ වීරත්වය ඇඟට එන්න ඒ ඒ සම්මාදිට්ඨිය ඇඟට එන්න ඒ යෝනිසුකාරමකට එන්න මේ කය මේ ජීවිතය අතහැරීමේ ආසාව මේකට මැස්සෙක් වහන්න බෑ මොකක්වත් වෙන්න බෑ කියලා නෙමෙයි නටන්නේ මේ ටිකට ආසාව පටන් ගන්නකොට නෑ කහාගේවත් නැහැ මේක ටික ටික කැප කර කර දොළබිලි දිදී දිගට දිගට දිගට යන එක තමයි භාවනාදී වෙන්නේ අපි වැඩපිළිවෙලකදී ඒක පොඩ්ඩක් අඳුරලා දෙන එක විතරයි කරන්නේ. සංසාර බය දන්නවනම් මේ පංචස්කන්ධෙට තියෙන තෘෂ්ණාවත් එක සෙල්ලම් කරන්න කැමති නම් එයාගේ ගතියක් පෙනෙයි එන අලුත් කිසිම දෙයකට බාධා කරන්නේ මේක භාවනා දියුණුවක් බව සලකාවි ප්‍රතිපදාව බව සලකාවි මම යෝගාවචරයක් කියලා සලකාවි. එහෙම නැත්තම් කරන්නේ ඇයි මේ උදේ තිබුණ දේ හැන්දෑවේ නැත්තේ කලින් යට දෙවිලා උඩට ආවේ මොකද? ඇයි මේක ප්‍රිය වෙලා අප්‍රිය වුනේ? ඇයි මේ ගොරෝසු වෙලා සියුම් වුනේ? ලක්ෂකුත් එකක් ප්‍රශ්න. ඒ ඔක්කොම අයෝනිසෝ මනසිකාරයේ නිච්ච සංඥාව පදනම් කරගත්ත ප්‍රශ්න. ඒ නිසා හිතත් ඒත් එක්ක වෙනස්කරන මේ පරිශ්‍රණය කරන ගමන් වෙන සියලු ප්‍රතිඵල සියලු අසන නෙලනවා මිස කරප්පන් හදාගන්න එපා. ඇලර්ජික් හදාගන්න එපා. එහෙම නැත්නම් අසාධ්‍ය අසාත්මක රෝග හදාගන්න එපා. එතකොට අපි බුද්ධ පුත්‍රයෝ නෙවෙයි. බුද්ධ දෝහිත්‍රිකාව නෙමෙයි. ඕන දෙයක් වෙච්චාවයි කියලා යන්නේක මම නැවතත් කියනවා පටන් ගන්නකොට කාගවත් ළඟ නැහැ. මේක තමයි අපි කාලයත් එක්ක හිතට අඳුරලා දෙන්න හදන එක හිමීට සිද්ධ වෙන්නේ. දැන් මේ වයින් පේනවා වෙනස වෙනවා. අපි ඒවට කකුල් මාට්ටු දානවා. ඒවට බොරුවල්වල් කපනවා. ඇයි වදේ හත් දෙය නෙමෙයි උදේ පෙනෙච්ච පිම්බීම ඇකිලිම හැන්දාවට නැත්තේ. ඇයි මේ පිම්බීම ඇකිලිම රාමු කරලා විත්තිය ගහලා තියාගෙන ඉන්න බැරිද මට? එල්ලෙන්නේ නැති එකක් විදියට. නිශ්චල ඡායාවක් විදියට. මේක මේ වීඩියෝ ක්ලිප් එකක් විදිහට ඉරියව් සටහන් ආකාර වෙනස් වෙනවට කැමති නැහැ. මේ කැමති නැති බව දකින්නකෝ එතකොට දැනගත්තයි කෙලස් කියන්නේ ඔන්න ඕකට කියලා. ඒ තව කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තවද පිම්බීම් හැකිලීම් බැලීමට යාමේදී එක දෙකක් පමණ පෙනේ. එම පිම්බීම් දීර්ඝව හා පපුව තද කරමින් තෙලපෙමින් දැනේ. හැකිලීම් එක්තරම් ප්‍රකට වන්නේ නැත. ඒ ඉක්මනින් කෙටියෙන් සිදුවේ. තවද මෙලෙස මෙනෙහි කරන විට එක දෙකක් යන විට මනස නින්දට ස්වප්නයකට සිහිනයකට සේපත් වේ. ඒ බව මා දැනගන්නේ එයින් තරමක් පිබිදීමක් වැනි දෙයක් දැනුන විටය. මේ ඊටා ළඟ ළඟ පර්යංකවලදී අද්දිටිමි. පිබිදී වහම මම ඉඳගෙන සිටිමි යන මෙනෙහි කරන විට මම නැවත ගොරෝසුවට ඉහත පරිදි පිම්බීම් හැකිලිම් දැනේ. නමුත් ඊටාම කෙටි කාලයකින් වරහන් ඇතුළු විනාඩියකට නැවත නොදැනීම නිසංසල වී ස්නප් ස්නප් ස්නප්යකට සීනයකට හා සමාන තත්වයකට පත්වේ. එවන් මිට නොයෙක් දේ සිතින් කියවේ. අවට ශබ්ද ඇසේ සිතවිලි පහළ වේ. ඒ බව මා දැනගනිමි. එවිට මා නැවත මා දැන් මෙතන යයි සිතමි. මුල් පර්යන්කිටම මෙලෙස ගත වේ. මාහට මෙම අප අවුල් සහගත தත්ත්වය निराකරණය කරදී ඒ අවස්ථාවල කලියුත්ත පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ කී ආකාරයට දැනෙමි. එක දෙක පිම්බීම හැකිලිම් වල ස්වභාව ලක්ෂණ බැලීමට උත්සාහ ගනිමි. බොහෝ විට එය ඊතා ඉක්මනින් අවසන් වන බැවින් සුපිරි සිදු ලෙසම එම භාව ලක්ෂණ වටහා ගැනීමට බොහෝ විට නොහැකි වේ. මේ தത്വයට කලියුත්තේ කුමක්දයි පහදා දෙනමින් දෙපා නැමෙලි ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවා පතන බෝධියකින් නිර්වාණය අවබෝධ වේවායි පතමි. තෙරුවන් සරණයි. අපි මේ පළවෙනි කොටස විතරක් කියූප වෙලාවේ මතක් කරගත්තේ මේ වෙලාවේ භාවනා ඉදිරියට යනකොට ප්‍රතිපදාව හැදෙනකොට සැක. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේක තිබුණක නැති උනේ කියලා. සැක කියලා කියන්නේ වේගය වැඩි වෙලා, ශක්තිය වැඩි වෙලා හිත ඇවිස්සෙන එක. එහෙම නැත්නම් අනිත් එක තමයි නින්දට වැටෙන එක. මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගාහනට මේක නඩත්තු කරන යන්න දෙන්නේ නැතුව මේ භාවනා කැඩෙන ෂට මායාවී මාර්ග ගති තමයි එකක් Tamange භාවනා අත්දැකීමම ලස්සනට වෙනස් වී යනකොට ඒකන සැක උපදවලා හිත අවුස්සගෙන මන් දැන් මොකද කරන්න ඕන කොයි එකද මෙනේ කරන්න ඕන කියලා හිත කැළඹීමක් කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණ ඉන්දට වැටෙනවා. ඒ කැළඹීම අත්තිකිලමතාන යෝගය කියලා හිතාගන්න. නින්දට වැටීම කාමසුකල්ලි කාණු යෝගය හේව නැල්ලක්. ඉතින් මේ දෙකම වෙනවා කියන්නේ අවුලක් නෙවෙයි දියුණු වෙනවායි කියන එක. වරින් වර නින්දට වැටෙනවා වරින් වර ඇවිදිනවා වරින් වර අරමුණේ ඉන්නවා. දැන් යෝගාවචරයට දැනගන්න ඕනේ කම්බිය ඇවිදින මිනිහෙක් දෙපැත්තට කුඩ දෙකක් අරගෙන වැනි වැනි නමුත් අර කුඩෝලින් බැලන්ස් කරගෙන කඹේ ඇවිදින්නේ. තනියේ දණ්ඩක යන්නේ අන්නේ වගේ නින්දර වට ගන්නෙත් නැතුව සැකබුදව ගන්නෙත් නැතුව මේ එකලස් වෙච්ච සතිය තව එක චිත්තක්ෂණයකට සති මාත්‍රාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න නම් ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman අතේ Taman දැනගන්න ඕනේ එක්කෝ නින්දට වැටෙන්න පුළුවන් එක්කෝ ඕනට වැඩිය සැක කරලා ඇවිස්සෙන්න පුළුවන්. මේ දෙකම තියෙනවායි කියලා කියන්නේ ඉදිරියට යනවායි කියන එකයි. මට පුළුවන් මේ දෙක අතරමැද මධ්‍යස්ථ තැනක එකලාසයක් ගන්න. ඒ කියන්නේ මේ කටයුත්තට නිසිනින්ද මෙහෙම යන්නදලා සැක කරන්නත් එපා නින්දට වට ගන්නත් එපා. ඒක හරියට පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ එකක්. පොළොස් සම්බුල පදම සූපර් හතරෙන් ගන්න බෑනේ. ඒක උයලා උයලා උයලා මෙතන එතන ලුණු බලබලා මිරිස් බලබලා කහ බලබලා සුවඳ රස ඔක්කොමත් එක්ක එන්න ඕන. ඉතින් ඒ පදම ආපු දවසේදී බුදුන් තමයි. ඒ තරම් මේක උතුම් කළ සලකන්න නින්දර වට ගන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව මේ යන්නේ ප්‍රගතියක්. මේ අරමුණත් එක්ක යන්නේ මායයා නානා රුදු වේසමවා මඟහුරනවා. එක්ක ලස්සන රූප වෙන්න එක්ක කැත රූප වෙන්න එක්ක සද්ද ලස්සන ලස්සන නැත්නම් කැත සද්ද මේ සේරම මේ එකලාසිය කඩන්නයි තියෙන්නේ දැන් මම විතරයි එකලාසිය හදන්නේ අනිත් සේරම අසප්පුරුෂ වැඩ තියෙන්නේ ඒ නිසා හිතවිලි දිගේ යන්නේකට වළක්වන්න දෙයක් නැහැ. ඒකත් දැනගන්න එක කෙලවරක්. මේ පැත්තෙන් නින්දට යනවා. මේ දෙකටම වෙන්නේ නැතුව යන චිත්තක්ෂණේ කොච්චර වටනවද? මේ දෙපැත්තට යනකොට හැම වෙලාවෙම මේ මැද චිත්තක්ෂණේ බහුකල් යන නිසා ලක්ෂ වාරයක් ඕක වෙන්න දෙන්න. ඕකට උත්සන්තුම් පිට කෙනෙක් ගව නැහැ. නමුත් මේ අර්ථ විවරණේ අවශ්‍යයි භාවනා ඉදිරියට යනකොට එක්ක තැක කරලා අපි වටනවා එක්ක නින්දර ගිහලා වටනවා. අන්නේ දෙක වෙනකොට දැනගෙන ඒවට බයලජ්ජා තියෙන විල්ලජ්ජා තියෙන ධර්ම නෙවෙයි කෙලෙස්. දැනගෙන මට පුළුවන් මේක තවත් හැල හැප්පීමකටපත් කරන වට ගන්න නැතුව මැදමාවතේම සමතුලිත භාවයේම එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් කියලා ගත්තාම ඔන්න ඔකට යෝනිසුමනසිකාරය කියලා කියනවා. එimhe සලකලා මැද සම්බර භාවයේ සලකා ගැනීම යෝනිසුමනසිකාරය. ඒකට ඒක සතිය නෙවෙයි. සතියේ පවත් සතිය වට ගන්න දෙන්නේ නැතුව සතියේ තඩමාරු වෙන වෙලාවල් වල සතියේ සමබර භාවයේ වට ගන්න නැතුව එනේන චිත්තක්ෂණේ මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ගිය මිනිහා මේ තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ පළවෙනි අයනු ආයනු කියන වගේ වැඩක්. කම්පාව හරහා තමයි අකම්පිත ගතිය ගන්න තියෙන්නේ. අකම්පිත ගතිය තුළ පුහුණුවක් නැහැ. ඒක නිකන් කාලේ නාස්ති කිරීමක්. මේ කම්ප වෙනකොට අතාරින්න නැතුව දිගට කරන්න කරනකොට මැදට එනවා කියන එක බුදුරජාණන්සේ අපට සහතිකයක් දීලා තියෙනවා. ලක්ෂ වාරයක් වෙන්න ඇති. පෙරවත් සරණයි ගරු ස්වාමින් වහන්සේ භාවනාදී අත්දකින්න විශේෂ සිදුවීම් පුත්තක ලියා තබා ගැනීම අවශ්‍ය දේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදු නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා. ඉතින් එකක් හරි කියන්නකෝ ඒක ඊට පස්සේ බලතැගේ මේ කියන්නේ ඕන ගණ දෙයක්ද නැද්ද කියලා. පොත් ලිවීමක් ගැන කතා කරාට ඒක අත්දැකීමක් කියලාවත් නෙවෙයි කතා කරන්නේ. මේ නිකන් කොහෙදෝ මේ මෙහෙ මේ ලෝකේ ඉඳගෙන අඟහරු ලෝක ගැන කතා එකක් ලියන්න, එක චිත්තක්ෂණයක් ලියන්න, එක ආස්වාසයක් ලියන්න. එතකොට නම් කියත හැකි මේක නම් හරියන වැඩක් කියලා. මම දැන් පොත් ලියන්න කතා කරනවා ඒක වල මුද්‍රණ සංස්ථාවක් දාගත්තොත් හොඳ නැද්ද ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන කට්ටියට කියලා දෙන්න. නොමිලේ පොත් දෙන්න අපිට ආරමුදල් පිටියකුත් හොඳ නැහැ. ගොඩාක් තියෙනවා. අර හම්බෙච්ච නැති ළමයින්ට කේන්දර හොයනවා. නිසා කරුණා කරලා මේ මුල මේ සරල දේ අමතක කරන්න එපා. එහෙම නැත්නම් තමන්ගේ වලිගේ පාගා ගන්න එපා. වලිගේ පාගත්තාම රිදෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට තද ගති දැවෙන ගති බර ගති නාසය අසල ඇති වෙනවා. තවද භාවනාව කරන විට කයට සිත පැවතුනොත් එය භාවනා කරන ආකාරයෙන් හිතට පේනවා. එහිදී කය තුල ගිනිදලු නැගෙන්නාක් මෙන් කයේ වෙනස්කම් පේනවා. මෙය නිවැරදිද මට අවබෝධ කර දෙන්න. ගරු උතුමන්ට තෙරුවන් සරණයි. මේකෙදි අරමුණ මෙනෙහි කිරීම සහ ප්‍රතිඵල කියන ගුණුව නෑ ප්‍රතිඵල වගයක් ලියලා තියෙනවා. ඒ නිසා මට පේනවා ඉස්සරහට යන්න හදන ගතියක්. නමුත් හොඳට මතක තියාගන්න ආස්වාසය කියලා ආස්වාසය මෙනෙහි කරාද මොනවද වැටුනේ. ඒතර ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය කියලා අරමුණ මෙනෙහි කරාද මොනවද වැටුනේ. අන්නේ විදිහට මේ ටික මට කම්පන චන්තර උණුසුම් සිසිල් ගති වැටුණා කිව්වට මේ කොයි එකට කොයි එක දානවද කියලා දන්නේ නැහැ. ඔක්කොම එක මල්ලේ තියෙනවා ආස්වාස මල්ලට ඒ ටික දාන්න ප්‍රස්වාස මල්ලට මේ ටික දාන්න කය කියන මල්ලට ඒ ටික දාන්න අන්නේම තෝරගත්තොත් මේක වටිනාකමක් තියෙනවා එහෙම නැත්නම් මේ මේ රචනේ පැහැදිලිවම ලියන්න පුළුවන් පොතේ දැනුම කිසිම භාවනා නොකර ගිය දැකි ආනාපාන කරනකොට කම්පන චංචල දැනෙනවා ඉඳගෙන ඉන්නකොට නොයෙක් විකාර දැනෙනවා මේක හරියද මම දන්නේ කොහොමද මේ කරලා කියන එකක්ද නැත්නම් පොතක්ද කියලා කරලා කියන එක නම් මේ ආස්වාස වෙලාදී ආස්වාසෙ මෙනේ කරා මෙන්න මේ ටික ප්‍රසවාසයලාදී ප්‍රසවාස කරා මෙන්න මේ ටික. එන්න එන්න එන්න මෙන්න ආසාසල වෙච්චිදී. ඒකට නම් කාටවත් අභියෝග කරන්න බෑ. ඒක ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂේ. මේක උත්සාහ කරනවා ඊට වැඩිය හොඳයි. නමුත් අර ගුණුවට දාන්න කොටු ටික ගහගෙන අරමුණ මෙනෙහි කළ හැටි වැටුණ දේ. කොයි අරමුණටත් මේක දාන්න ගිය ගමන් මුළු ජීවිතේම මේ ගුණුවක් වෙනවා. ව්‍යාකරණයක් හැදෙනවා. ඒකට තව ටිකක් උනන්දු වෙන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද අලුයම ආනාපාන සති භාවනාව කළෙමි. ඊටා ඉක්මනින් සිත සංසුන් විය. ආශ්වාස සුලම් රැල්ල ප්‍රශ්වාසයට වඩා බලවත් බවක් පෙනින. ප්‍රශ්වාස නොතේරෙන තරමි. ටික වේලාවකින් මට මල් වැනි රූප වගයක් දිස්වුනි. මම චිත්‍ර ඇඳීම් කරමි. මේවා දකින්නේ ඒ පුරුද්ද නිසාද? මම ඒත් සුසුම් රැල්ල ගැන සිත යොමු කළෙමි. ඕන් ටික වේලාවක් ගත විය. මට ඩාඩිය දාන ගතියක් තේරිණි. මගේ සිතුවිලි වෙනස් වුණි. එම මල් පෙනීම නැවතුණි. මෙයා ඊතා කරුණා මේ ඊතා කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. මේක හරියට අර පරණ නාඩගම් වල පසුබිම තිරේ වරින් වර වෙනස් කරනවා. රජෙක් මාලිගාවක පසුබිම් තර පෙන්නනවා, වනයේක පසුබිම් තර පෙන්නනවා, ලිඳක් අයින කට්ටියක් කතා කරන පසුබිම් පෙන්නනවා. ඒ වගේ මේ පසුබිමේ ආකල්ප ගොඩාක් වෙනස් වෙනවා. අපිට තියෙන මේ කොයි එක වෙනස් වුණත් තමන්ගේ මූල කර්මස්ථාන ටික ඉන්න පුළුවන්ද සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්ද කියලා. මේ පසුබිමේ විතර හොයන්න හදනවා කියලා කියන්නේ ඒකාන්තයේ මූල කර්මස්ථාන කරන නිග්‍රහයක්. මේක මගේ චරිත ලක්ෂණන්ති සාවද වෙන පණිවිඩයක් දෙන්න ආවද ඒක නෙවෙයි තියෙන්නේ. ඒ හැම එකක්ම එන්නේ මූල කර්මස්ථානේ හිත කඩන්නයි. මම බලන්න ඕන කොච්චර කරන්න හැදුවත් මම හදනවා. මම පුළුවන් තරම් මූල කර්මස්ථානේ ඉන්න බලනවා. නැත්නම් සතිමත් වෙන්න බලනවා කියලා මේක හරව ගන්න තමන්ගේ වාසියට. මේක මේ පිටපොට යන කතාවක්. එනේ එන දේවල් ඇයි එහෙම වෙන්නේ කියලා හොන්දරුවා කියනකොට අනිවාර්යයෙන්ම සතිය කැඩලා. නැත්නම් සතියට අනදර වෙලා. ඉතින් ඒක අපි ගොඩක් විදිහ කතා කරා. මේක නැවත සරල කරලා කාටවත් දැනීම සඳහා කියනවනම් භාවනාව කරනකොට පෙනෙන්න බෑයි කියලා මොකක්වත් නැහැ. ඔය ඕනේ කෝලමක් පෙනෙද්දී අරමුණේ හිත පවත් ගන්න පුළුවන් මිනිහා දිනනවා. එච්චරයි අපිට ගන්න තියෙන සරල දේ. හැබැයි ලේසි නෑ. මොකද අපි මේ අන්නත්තර දේවල් වලට විචිත්‍රත්වයට තනකෙලියට මේ කානිවල් එකට කැමතිනේ. ඒකට අර ඒකාකාර දෙයට අකමැති වෙලා එනේන දේවල් දැකලා ඒ මන්දට ඒවා කේන්දර බලන්නත් යනවා. අන්න එහෙම කරන්නේ නැතුව මූල කර්මත්තන්නේ පාවා දෙන්න එපා. ඔය කොයි කෝලම් 18 තන්නේ නටන්න ගියත් මූල කර්මත්තන්නත් එක්ක ඉන්න පුළුවන් හැකියා බැලීමේ යෝනිසමංචකාරය පහළ වුණා නම් මේ රචනයේ උත්තරේ Tamanne හොයා ගන්න පුළුවන්. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අප නිවසට ගිය පසු භාවනා කරන විට මතුවන ගැටලු ස්ථාන සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ගැනීම වරහන් ඇතුලේ කමඨාන් සුද්ධ කර ගැනීමට ඔබ වහන්සේ සමග සම්බන්ධතාවයේ ගොඩනගා ගත හැකි අයුරක් අප කෙරෙහි කරුණාවෙන් දන්වාස්න සේක්වා ඔබ වහන්සේට වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේතර ගෙදර යන හිතවිලි. දැන් මේ තාම රිට්‍රීට් එක ඉවරත් නැහැ. දැන් පටන් අර ගන්නවා ඊගාට වෙන එක. ඒකට කියන්නේ ගෙදර යන සයිස්. දැන් තියෙන්නේ යන නැම්බේ. අනේ කරුණා කරලා මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම සක්විති රජ කෙනෙක්ගේ ඔටුන්නක් වගේ දාලා වැඩ කටයුතු කරන්න. ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ. කරන්න තියෙන දේවල්, වෙච්චි තියෙන දේවල් මොන්න જાතියෙන් ඇහුවත් මාරපාක්ෂිකයි. දැන් මේ කරනකොට කමඨාන සුද්ධ කරගන්න ඕනේ ඒකවත් බෑ. දැන් කිව්ද ගිහිල්ලා කරන්නේ කොහොමද කියලා අහන්න. කොහොම කියලා දෙන්නේ? මේකට කියනවා නම් අනේ ස්වාංශ මම මේ ආනාපානේ කොට දැන් නම් මෙහෙමයි පේන්නේ. ප්‍රසආසි කොට මෙහෙමයි දැන් මේ නයි තියෙන්නේ සාධාරණයි මේ ප්‍රශ්නේ ගන්න එක. නැත්නම් මේ 40 50ම කැලේට අදින්න හදන්නේ. අතීත සැලසුමට කොහොමද ඔබ වහන්සේ සම්බන්ධ කරන්නේ කියලා. ඉතින් මම මේ බං වගේ බැඳුනේ නැති කෙනෙක් කැමති වෙයිද සම්බන්ධකම් පවත්තා. නෑ පිස්සුද? කැමති නෑ. කැමති නම් මේ ඇට පිරනකම් මෙහෙම ඉන්න හම්බෙන්නෙත් නෑ මට. එදා මට මේ සම්බන්ධකම් වලට මම කැන්නොද්දකින් නොපතන්න දෝමකින් මේ හම්බෙච්චලා වැඩි කරන්නේ නැතුව මේ අනාගත සැලසුම් හදන්න හදනවා. කිසි කෙනෙක් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් නැහැ. මාරයත් එක්ක තමයි ඒ. මයිත් එක්ක නෑ මේ එක. ඒ නිසා කරුණා කරලා මේ වර්තමානයේ ගත කරන මොහොතේ තියෙන වටිනාකම නිඳ කරන්න එපා ඒකට. අතීතයට දාලා මේක මේ අව탁සිරු කරන්න එපා. අපි ඉන්නේ විශේෂයෙන්ම මේ මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එක කරුණාකර මේක වැඩ අරගන්න. එතකොට ওই ප්‍රශ්නට උත්තරය යනකොට ලැබේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත මා උදරයේ පිම්බීම හැකිලීම් බලමි. භාවනාවට වාඩි වී මුලින් මට මෙතන ඉඳගෙන සිටින බව මෙනෙහි කරමින් ඉන්නා විට පළමුවෙන්ම උදරයේ පිම්බීම හැකිලිම දැනෙන විට ඒ අරමුණට සිත ගනිමි. එවිට උදරයේ උඩ කොටස සමග පපු ප්‍රදේශයේ හොඳින් පිම්බෙනු දැනේ. මේ අවස්ථාවේදී උදරයේ උඩ කොටසින් ඇතුළු වන වාතය පපුව පුරවාගෙන තද කරමින් ක්‍රමයෙන් ඉහළ යාමක් දැනේ. මේ හුලන් ගිය හුලන් ගිය පණකම් හුලන් ගිය ප්‍රාණකම් තරමක් විශාල බෝලයකට හුලන් ගසන විට එහි හැකිලී තිබූ ස්ථාන විවර වී ඉස්සෙනවක් මෙනි. මෙම පිම්බීම උදරයෙන් උඩ කොටසින් පටන්ගෙන පපු ප්‍රදේශයේ පුරවමින් උරේස් දක්වාම පැතිර යමින් උරේස්ද තරමක් උසු යනු දැනේ. උදරයේ හැකිලීම දැනෙන්නේ පිම්බීමට වඩා අඩුවෙනි. එය බොහෝ විට ලොකු උරයකට පිර වූ හුලන් එකපාර යවුවා ලෙසද විටක හැකිලීමේදී එම සුලන් පහර උදරයට එක විට බැස කොන්ද පෙදෙසින් අවසන් වීමක්ද සිදුවේ. විටක හැකිලීම හොඳින් හුලන් පුරවා තිබූ බෝලයකට එක විට හුලන් යාම සඳහා පිහියකින් කැපුණාසේ ඊතා වේගින් එතරම් දැනුම් දීමක් නොමැතිව හුලන් පහර බැස යයි. මෙලෙස පිම්බීම හැකිලිම වාර 4ක් විතර බලන විට සිත වෙනත් අරමුණු වල දුවයි. තීන්දුව ගනී, තීරණය කරයි, සැලසුම් හදයි, අසයි, ප්‍රශ්න කරයි ආදී වශයෙනි. මෙලෙස නැවත උත්සාහයෙන්ම අරමුණට සිත ගෙන විට තදින් පිම්බීම හැකිලිම ප්‍රකට වේ. වරහන් ඇතුළේ ගොරෝසුව ඇතන් විට ගොරෝසුව නැවත වාර 4කට පමණ පසු පිම්බීම හැකිලිම් නොදැනී සියුම්ව යයි. ඒ සමගම බොහෝ විට වෙනත් සිතුවිලි අතරට කෙටි නිින්දකට වගේ වැටේ. නමුත් නැවත ගැස්මකින් කඩා වැටීමකින් වාගේ අවදි වේ. ඒ සමගම මම නිින්ද ගියාද නැද්ද යනුවෙන් සිතමින්ම නැවත භාවනා අරමුණුම මෙනෙහි කරන විට නැවත ගොරෝසුවට පිම්බීම හැකිලිම් දැනේ. මේ ආකාරයෙන් දිගින් දිගට සිදුවේ. ආයාසයෙන් භාවනා ආරමුණට සිත ගෙනේ. මෙලෙස සිහියෙන් මෙන් සිටින අවස්ථාවල අවදීවීමක් එක්විට සිදුවන සෑම වාරයකටම මම මෙතන ඉඳගෙන යනුවෙන් මෙනෙහි කළ යුතුයද? නැතිනම් පිම්බී හැපිලිම් පමණක් මෙනෙහි කළ යුතුයද යන්න වටහා දෙන නෙමෙයි ඉල්ලමි. විටක උදර ප්‍රදේශයේ පිම්බීම් හැකිලිම් වෙනුවට එය පපු ප්‍රදේශයෙන් දැනේ. එවිට විටක උදර ප්‍රදේශයෙන් විටක පප් ප්‍රදේශයේ පිම්බීම් හැකිලීම් ඇතිවේ. මෙවන් විට භාවනා අරමුණට තෝරාගත යුත්තේ කුමන ස්ථානයේ යන්නද ගැටලු සහගතය. එය වටහා දෙනෙමින් ඉල්ලමි. නින්දට ගිය විටද නින්ද එනතුරු පිම්බීම් හැකිලීම් මෙහෙ කළාට වරදක් නොමැතිද? එවැනි විටක පිම්බීම් හැකිලීම් උදර ප්‍රදේශයේම දැනේ. පිම්බීම බෑගයකින් යමක් එළියට ගැනීමක් ලෙස හැකිලිම එය නැවත බෑගයට දමන ආකාරයටත් දැනේ. මෙනෙහි කිරීම වරහන් ඇතුළු නිින්ද එනතුරු කලාට කමක් නැද්දයි පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝාෂ සහ නිරෝගී සුවය පතමි. හොඳ තොරතුරු ටිකක් වාර්තා කරන්න උත්සාහ කළා තියෙනවා. ඒ නිසා ඊයේ අපේ තිබුණු තත්ත්වයට හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් තාක්ෂණික ප්‍රශ්න කීපයක් ඇති කරන තියෙනවා. ඒක හැදී දෙතුන් පොලක හිටි පිම්බි මහැකිලිම පේනවනම් නැත්නම් මාරු වෙනවනම් මෙනී කරන්නේ මොකටද කියලා ඒ නිසා ඔය කො නෙවෙයි තව ඉස්සරහට යනකොට එක පිම්බීමක් ඇතුළේ පිම්බීම ලක්ෂයක් විතර තේරෙන පටන් ගන්නවා. එක හැකිලීමක් තුළ හැකිලීම් ලක්ෂයක් කමාරක් තේරෙනවා. ඉතින් එතකොට තේරුම් අරගන්න මේ වැඩි වැඩියෙන් තොරතුරු පෙනීම බාධාවක් නෙවෙයි. මේ භාවනාවේ ප්‍රතිඵලයක්. ඉතින් එතකොට කරන්න තියෙන්නේ එක ගලක් ගහලා එක අඹ ගෙඩියක් බිම දාගන්න දක්ෂකමට වැඩිය අඹ වල්ලකට පොකුරකට ගෙඩි ගහලා ගහපම පොකුර පිටින් වැටෙනවනේ. අනිත් වගේ එන්න එන්න සතිය ක්‍රියාශක්තියක් වැඩෙනවා. වෙන්නකොට උංගා දේවල් පේනවා. ඊට පස්සේ කොයි එකද මෙනෙහි කරන්න ඕනේ? කොයි එකද මෙනෙහි නොකරන්න ඕනේ? මේක තීරුම් අරගන්න භාවනාවෙන් ලැබිච්ච අතවාසියක්. මේ කරගෙන යන තාලෙටම කරන්න. එහෙම නැත්නම් මෙනෙහි නොකර බලන්න ඉන්න. ඒ වගේම නිදාගෙන ඉන්න වෙලාවෙත් Tamanට මේ සතිය පිහිටව බවට පණ තියන බවට මේ පිම්බීම හැකිරීම දැකලා ඒකත් එක ගත කරන්න පුළුවන් නම් ඒකත් පරියන්කක හිටපු තරම් ආනිසංස ලැබෙනවා සතිය පැත්තෙන් බලනකොට ඒ නිසා Tamanට තේරෙයි අර මේ රචනයේ මුල් කාලෙදී මුල් ප්‍රදේශයේ යෙදුවා වගේ ඒ පිම්බීම හැකිරීම වැටහෙනකොට අපි දෙන්න හදන රූපක නිදර්ශන සහ උපමා තියෙනවනේ ඒ උපමා ඔක්කොගෙම කියන්න හදන පිම් වාතයේ තියෙන හකුලන ගතිය සහ පුම්බන ගතිය. දැන් මේ හකුලන ගතිය බඩේ තිබ්බත් අතේ තිබ්බත් කොහේ තිබ්බත් ඒක වාතයේ ස්වභාවය. වාතේ භාවය. වාතේ ගතිය. දැන් අපි ඒක දන්නේ මේ බඩ පුම්බනකොට අත පිම්බෙනකොට ආදි වශයෙන් අතකය වශයෙන් නයි සම්මුතිය. මේක නිතර කර කරගෙන යනකොට තේරෙයි වායෝ ධාතුවට ඔළුව දැම්මනම් මේ පුම්බන හකුලන ගතිය තමයි තියෙන එක අඹ දැල්ලකද බැලුවත් ඔච්චරයි බඩේ බැලුවත් එච්චරයි නිදාගෙන බැලුවත් එච්චරයි ඒ අර પરමාර්ථ ධර්ම වලට යනකොට ඔය ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ තාම ඒකට හැඩ ගැහෙනවා ඒ බහ තෝරන වෙලාව ඒ නිසා මෙහෙම කරලා බොහෝ සිද්ධි වෙන්න අරින්න එහෙම නැත්නම් හිතුව පැතු නැති තාලෙට මේක ගොජ දාලා එන්න අරින්න ඒක හරි බයක් එනවා හරි අනිෂ්ටිර භාවයක් එනවා අසරණ භාවයක් එනවා. මේක මට වාහනේ දැන් මේ යන පාරෙන් පැනලා කන්දෙන් බල්ලට පැටලා යන්න හදනවා වගේ තේරෙනවා. ආ මේ වෙලාවේදී Tamanට තේරෙයි මේ සතිය කියන එක කරගෙන කරන යනකොට Java කැවෙන දෙයක්. එක තැනකට ගියාට පස්සේ එක්ක නින්දට වටනවා හිත බයට එහෙම නැත්නම් සැක උපදවනවා. අර Java කඩනවා. Java නොකඩන්න වෙන්න දෙයක් වෙච්චාම මම මෙතෙන්ට යන පාර දන්නවනේ. එච්චරයි. පාර දන්නවනම් සැකෙන්නේ නැහැ. පාර දන්නේ නැතුව වටපිට බල බලා ගියා නම් මේ මොකද උනේ කියලා සැකේනවා. ඉතින් මේකෙදි අත්දැකීම් අධිකම පේනවා. දිගට කරගෙන යන්න කරගෙන කරගෙන යනකොට තමයි තේරෙයි එක පිම්බීමක් ඇතුළේ පිම්බීම් දහස් ගණක් තේරෙයි මේ බඩේ තිබුණේක උඩට යනවා කියන එක විතර නෙවෙයි ඒ සියල්ලම තියේදී සතිය කඩලා නැත්තම් දක්ෂයි ඒ මේ යන්න හදන්නේ කොහටද මෙනෙහි කරලා ගත්ත ආනිසංශ මෙනෙහි නොකර ගන්න පුළුවන් තැනටයි මේ පුරුදු කරන්නේ. ඒකට බාධා කරන්න එපා. අපි කෙනෙකුගේ අඳුරගත්ත දාම අපි නම කියලා කතා කරනවා පන්තියක් අඳුරගත්තොත් පන්ති එක එකන නංගඬ ගහලා දවස් කීයක් යයිද <coughs> දකින්න දකින්න එකන නංගඬ ගහන්න නැතුව නම මූණ අඳුර ගන්න. එච්චරයි. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නංගඬ ගහලවත් මූණ අඳුර ගන්න බෑ. නමුත් එකම පන්තියේ ඩීජේ එක දිගට වැඩ කරන යනකොට නංගඬ ගහන්න නැතුවම මේ අසවල් මූණ තියෙනක න අසවල් නම කියලා තේරෙනා වගේ මෙනෙහි කිරීම හැලෙන වෙලාවක් එනවා. ඒකට යණ්ඩයි හදන්නේ. ඉතින් අපි අපි ඒකට කරදර කරනවා. ගොඩාක් කෙනෙකුට මොකද කරන්නේ? නිින්ද ගියාම මොකද කරන්නේ? මතක තියාගන්න මේ වගේ තතිය එයාගේ පෙළහර පාන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ සතිය කඩා ගන්න නැතුව දිගට පවත්තන එකට යෝගාවචරයා ආරම්භක යෝගාවචරය සතිය අඳුර ගන්න සෙල්ලම් ටික බෑ එතෙන්දී. හදාගත්ත සතිය අතපය කඩා ගන්න තුො දියුණු කරන්න අවශ්‍ය දැනුමයි මෙතන ඕන කරන්නේ. හැබැයි ආ දැනුම අඩු බව පේනවා. මේ ක්‍රමයට ඉස්සරහට යනකොට මේ දැනුම අනිවාර්යයෙන්ම අංග අංගපතංග සහිතව වැඩෙන පටන් අරගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ප්‍රශ්නවලදී ආශ්වාස ප්‍රශ්වාස කියා මෙනෙහි කරනද කියා ඇහුවේ මමයි. චකිතේ නිසා මම නැගිටියේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේදී විවිධාකාර වෙනස් වෙවි යන බව දැනෙනවා. මුදු මුදු වගේ රවුම් වශයෙන් ජල කරාමයක් උඩට යනවා වගේ දැනෙනවා. ආශ්වාසයේ අවසානයේ ආශ්වාසය කියා මෙනෙහි කිරීමෙන් සිතේ සවිමත් ස්වභාවයක් එයි. එසේ කරන්නද ස්වාමින් වහන්සේ මට පැවසුව මැනවේ. අඩු ගන්න චකිතේ නැති වෙච්ච එක ගැන සන්තෝෂ වෙන්න ඕනේ. තබ්බකෝලේ නැති කරනවා කියන එක ලේසි නෑනේ. ඒ වගේ තමයි අර පන්තියක නංගන්න ගහනකොට පළවෙනි දවසේ නම් ලීලා කියලා අත උසරනකොට කමල අත ඉස් ලීලා කියලා නම කතා කරනකොට කමල ඉල්සුවත් චම්පා ඉල්ලුවත් බානුමති ඉල්ලුවත් ටීචර් දන්නේ නැහැ දෙවෙනි දවසේ යනකොට තුන්වෙනි දවසේ යනකොට ටීචර් දන්නවා කමල කියලාකොට චම්පත ඉල්සුවොත් ටොක්කක් අයින්. ඒ වගේ මෙනෙහි කිරුවේ නැත්තම් නංගඩ ගැහුවේ නැත්තම් විශ්වාසය පහළ වෙන්නේ නැහැ. හරියට නම කියලා කතා කරන එක දවසෙන් බෑ. දවන දවසේ කතා කරලා තුන්වෙනි දවසේ කතා කරන්නේ කරනකොට තමයි කියන්නේ මේ නම ගන්නකට යෑම නැගිට්ටනම් ආ ඒක ලකුණු කරන්න පුළුවන්. එදාට ටීචර්ට මොකද වෙන්නේ? නම් අඬ ගැහිම නිසා විශ්වාසයක් පහළ වෙනවා. දැන් විභාගවලදී ඩෙන්ටි කාඩ් එක වෙන කෙනෙක් කරගෙන ගිහලා ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියලා එන මිනිස්සු කොන්ත්‍රාත් ක්‍රමයක් නේද තියෙන්නේ? ඉතින් ඒ සුපර්වයිසර්ට පුළුවන් ද අල්ලන්න මොකද මිනිහා එක දවසයි දකින්නේ දකින්න වෙලාවේ කවුරු ආවද ගියාද දන්නේ නැහැ. අල්ලන්න බෑ. ඒ නිසා අල්ලන්න තියෙන එකම ක්‍රමේ එකම පන්තියේ දීච හැම කෙනාගේම නම් අඬ ගන්නකොට එන්නේ එන්නේ එන්නේ ඒ නම උස් අත නම කියනකොට අත උසන එක නා පිළිබඳ විශ්වාසයක් ටීචර්ට පහළ වෙනවනේ. ඒක තමයි ඔය මෙනේ කිරීමෙන් කරන්නේ. මෙනේ නොකර කරන්න පුළුවන්. උන්තර විශ්වාසය නැහැ නිසා විශ්වාසය ආවට පස්සේ තමයි තේරෙයි මේ තාම සරල මේ උපක්‍රම ටික නැතුව එක මල්ලට බිත්තර ඔක්කොම දාගත්තා වගේ ඔක්කොම ගොඩ වුණාට පස්සේ එකක්වත් ගන්න බෑ. ඒ නිසා මේ මෙනෙහි කිරීම නම් කිරීම කියන මේ සරල උපක්‍රමය හරි බොළඳයි වගේ පේන. හැබැයි අනවා අනිවාර්යයෙන්ම අපි අත්දැකීම් තේරම කලවම් කරලා තෝරගන්න බේරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අරමුණ නම කියලා මෙනෙහි කරන්න. හැබැයි ඒක හැමදාම කරන්න වෙන එක වෙලාවට ඒක හැලෙනවා. හැලෙනකොට අතාරින්න. ඕන වෙනකොට ගන්න. ඒ නිසා ගණින් කිව්වත් වැරදි, අතහැරින් කිව්වත් වැරදි. අවශ්‍ය වෙලාවට ගණින් වැඩ ගණින් ඊට පස්සේ අවශ්‍ය නිසා අයින් කරපයි ඒක තමයි වඩුව ආයුධත් එක්ක වැඩ කරනවා වගේ. මල්ලේ තියෙන ආයුධ ඔක්කොම වැඩ කෙරුවේ නැහැ කියලා වඩුවට ලැජ්ජාවක් නැහැ. වැඩි වුණාට පස්සේ තව දෙක කරේ තියන ඉන්නවනම් වඩුවෙක් නෙවෙයිනේ. ඒ වගේ මේ මෙනෙහි කිරීම අවස්ථානුකූලව වැඩකරන කලපුරුද්දෙම තමයි ගන්න තියෙන්නේ. ඒ නිසා ගනිම්ම කියලා කියන්නත් බෑ, අතාරපම්ම කියන්නත් බෑ. ඒ පරිේශෙන්ට ආර්ය පරිශණි කියලා තියෙනවා. කරන්න කලපුරුද්ද ඇති කරගන්න කියලා කියයි. ගරුතර ස්වාමින් වහන්සේ මම දැන් මෙතන කියන වචනේ වටිනාකම දැනුනේ මේ වැඩමුළුවේදීය. ආශ්වාසයේ බිනිබිදි යාමත් ප්‍රශ්වාසයේ බිනිබිදි වෙනස් වී යාමත් මට දැනේ. මේ විදර්ශනා වශයෙන් මම හිතමි. කාලයක් තිස්සේ මම මෙසේ සිදුවේ. මට මෙසේ සිදුවේ. මේ රිද්මයකට සිදුවේ. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ ඇත්තටම ඒ වගේ වර්තමානයේ කියන එකක් තේරෙනවා නම් විස්තර තේරෙනවා නම් ඒ පැහැදිලි කිරීම සඳහාවත් නතර වෙන්න අවශ්‍ය නැහැ. පෙළ ගැහිලා ගස කැවිලා Java කැවිලා එන්න ආවනම් දිගට යන්න අන්න ඒක මේ මොකද වෙන්නේ කියලා මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලිල්ලට තමයි කුක්කුස විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒක හඳුනනකයට තියෙනවා. ඔක නැති දවසට සෝවාන් උනායි කියලා කියනවා. විචිකිච්ඡාව නැහැ මේ කරන දෙයට මම යන්න ඕන කියනකොට අවික්කප්පසාදේ කියනවා. ඒ නිසා මේ විචිකිච්ඡාවට පයින්තරලොන්ට ඉනිමම් බඳිනා වගේ උඩගෙඩි දෙන්න එපා. පුළුවන් තරම් බලන්න එක පැත්තක තියලා වැඩේ යන තල්ලුවට තල්ලු කරන ගියාම මේ විචිකිච්ඡාව කරන්නේ මල්ලෙන් ගහලා අපේ අවධානය පැත්තකට දානවා. ඒ වෙනුවට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට යන්න මේ කරන එකනට පැහැදිලිව මෙහෙම විශ්වාසයක් ඇති කරන්න ওই තොරතුරු ටික ඇති කියලා මට නම් හිතෙනවා. සැක කරන දෙයක් නැහැ, විස්තර ඕනේ අහන්න දෙයක් නැහැ. තොරතුරු වාර්තා කරාට ස්තුති දිගට කරගෙන යන්න. ගරු ස්වාමින් වහන්සේ සිතට එන සිතුවිලි වේගය අඩු කර ගැනීම සිහිය පවත්වා ගැනීමේ මඟක් නේද? ඒක අනිත් පැත්තට දැම්ම නම් හරි සීය පාත්‍රනට හිතලුවේගේ අඩු වෙනවා එච්චරයි කියන්නේ. මේ මේක තමයි අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝමනසිකාරය කියන්නේ යමක සීය පාත්‍රනට හිතලුවේගේ අඩු වෙනවා. ඒක තේරුම් ගන්නකම් ඉතින් ප්‍රශ්න අහනවා. නමුත් ඒක ඔප්පු කරන ලද්දා. ඒ නිසා හිතවිලි අඩු කිරීමක් කරන්න යන්න එපා. අරමුණේ හිත පැවැත්වීම වැඩි කරන්න. එතකොට මේක ඉබේම සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාව භාවනාව සම්බන්ධ ගැටලු කිහිපයක් නිරෝධ කර ගැනීමට සමත් වූ බව පළමුවෙන්ම පවසා සිටින්නේ ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරව පූර්වක සිටිනේ. මම අද දින සක්මන් මළුවේ පැය එකමාරක් මම සක්මන් කළෙමි. වරින් වර පැමිණි සිතුවිලි මට බාධා කළද දැඩි අදිස්ථානයෙන් මූල කර්මස්ථානයටම සිත යොදා ගනිමින් සක්මන් කළෙමි. ඉන්පසු භාවනා ශාලාවට පැමිණ මා ඉඳගත්තේ දිවාහාරයේතෙක් නොනැගටිමි යන දැඩි අදිෂ්ඨානයෙනි. මට වරින් වර පැමිණි සිතුවිලි මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගැනීමට බාධා කළද මගේ දැඩි අදිෂ්ඨානය අත් නොහැර එම සිතුවිලි ඉවත් කර ගැනීමට සමත් විය. සිතුවිලි නැගෙන විටම මම නාසිකාග්‍රයේ සිත පිරිමදමින් සිතුවිලි ඉවත් කර ගැනීමට උත්සාහ කළෙමි. මෙසේ විනාඩි 20ක් පමණ යන විට හුස්ම රැල්ල තුනී වී නාසිකාග්‍රයේ ස්පර්ශ නොවන බව හැඟුණි. එහෙත් මම සිත මූල කර්මස්ථානයේ පිහිටුවා ගනිමින් භාවනාවේ නිරත විමි. එවිට ආශ්වාසය හා ප්‍රශ්වාසයේ උදරයේ සිට පපු පෙදෙස දක්වා ගමන් කරන අයුරු දැකගත හැකි විය. වරින් වර නාසිකාග්‍රයටද දැනෙන බවද දිස්විය. පෑයකට පමණ පසු මගේ අත්පා තද වී ඇති බව පැහැඟුණි. පළමුවෙන්ම තරමක් වේදනාවක් කකුලේ හටගත්තද මම ඉරියව් වෙනස් කළේද නැත. ඔළුවේ සිට පහළට ඉරක් දිව යන පරිදි වේදනාවක්ද දැනුනි. ඇසින් කඳුළුද ගලා ආවේය. අතපයේ හා පිට දිගට දැනෙන වේදනාව කෙමෙන් අඩුවිය. මම මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගනිමින්ම සිරුරේ ඇතිවෙන වෙනස්කම්ද පරීක්ෂණය කළෙමි. ඇඟ ඊතා සෙමින් පැද්දෙන ගතියක්ද ඇතිවිය. පැයකට පමණ පසු ඊතා සෙමින් මූල කර්මස්ථානයට සිත යොමු කරමින්ම ඉරියව වෙනස් කළෙමි. මෙසේ පැය දෙකකට ආසන්න කාලයක් සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඉදිරි පියවර කුමක්දයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. උදේ මේ වගේ හරි ගියාට පස්සේ ඒ හරියන විදිහට දිගට පරියන්ක රාශියක් කරෙන්න ඕනේ. ඒක පන්නරේ හිටින්න ගැල්වනයිස් වෙන්න. ඒ නිසා අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. ඉදිරියට යන්න හදනවා. ඒක නිසා ඒක නැවත නැවත කිරීමෙන් භාවිත කරනවා කියලා එකට කියනවා බහුලීගත කරනවා කියලා. භාවිත බහුලීගත හරහා මේ ඇසුරු කරපු දේ තහවුරු වීමට අනුග්‍රහ කරන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ වඩා ශක්තිමත් බව දැනේ. හැඟේ. ප්‍රථමයෙන්ම ඉස්සෙනුවේ එම පාදයයි. පළමුව එසවෙන්නේ පාදයේ ඇඟිලි ටිකයි. පහත් කරන විට විලුඹද ඉන්පසු මැද කොටසද අවසානයේදී ඇඟිලිද පොළවට ස්පර්ශ වේ. වම් පාදයේ එසවෙන විට ශරීරයේ දකුණු පසට බර වේ. දකුණු පාදය ඔසවන විට වම් පසට බර වේ. පාදයක් ඔසවන විට එය ධන සංධියෙන් පිටිපසට පිටිපසට නැමෙන බැවින් කකුල පිටිපස්සට ගොස් ඉදිරියට යන බවක් වැටහි. ඒ පාදයට වඩා වම් පාදයට වඩා දකුණු පාදයේ ඉදිරියට යවන දුර ප්‍රමාණය ස්වල්ප වශයෙන් වැඩි බව පෙනේ. එසේම ඉදිරියට ඇවිද යන විට ශරීරයේ ඇති සංදි නැවෙන දිගහැරෙන අයුරු දැනේ. පොළොවේ පාද ස්පර්ශ වෙන විට රළු හා සිඳු ගති හඳුනාගත හැකිය. සක්මන් කර හැරෙන විට හැරෙන දිශාවේ පාදය විලුඹෙන් පමණක් කැරකී එම දිශාවට හැරේ. අනික් කකුල වටරවමින් පැමිණ හැරෙන බව දැනේ. මේවා මා නිරීක්ෂණය කරන ලද කරුණිය. එසේම කයෙහි බරගතිය අඩුයි සැහැල්ලුවෙන් ගමන් කරන ලෙස දැනේ. ආනාපාන සති භාවනාවේදී ඉඳගෙන සිටින බව හා හුස්ම හිලට යාම පමණක් දැනේ. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝාෂ පතමි. හ්ම් ඒ කියන්නේ අපි කතා කරපු දේවල් වලින් ප්‍රයෝජන අරගෙන තියෙනවා. දැඩි විදියට හිත යොදලා මම දකුණු වශයෙන් බලන්න ගත්තාම එක දවසකට ওই ටික පේනවා නම් ওই ටික දිගේ තව තව බලන්න බලන්න එක පියවරක් තියෙනකොට ටොං ගානක් තොරතුරු තියෙනවා. වමේ තියලා දකුණට යනකොට දකුණ තියලා වමට යනකොට එව්ව නොදන්නකම නිසායි අපි අතීත අනාගත දේවල් අල්ලගෙන දඟලන්නේ. මේකට බහින්න පටන් ගත්තොත් කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරයේ වෙන මේ දේවල් තවත් උද්දීපනය වෙලා නැවත නැවත දකින්න පුළුවන් ක්‍රමයට අනුග්‍රහය පවත්වන එක අපිට කරන්න තියෙනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? අපි ඒක නිසා අදට නතර කරමු. අපි හෙට එකට හම්බ වෙනවා ඉදි කරමු. මොකද තාපය බාකි විතර බණ කියන තැන කාටත් වාඩි වෙලා වෙනසක් ඇති කරන්න තියෙනවා. එතැයි ප්‍රශ්න මේ පටලවෙන්නේ නැති විදිහට ඉවර කර ප්‍රශ්න අයින් කරලා මේ ටික තියාගන්න අපි ඒකෙන් පටන් ගමු හෙට අපේ ධර්ම සාකච්ඡාව. අපි ඒ නිසා මේ වෙනකොටම පැයකමාරක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. නිසා තවදුරටත් කරන්න ගියොත් ඊගා වැඩ පිටටත් බාධායි ඉරියවටත් බාධායි. ඒ නිසා මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.